යෝගාචර මහා සංඝරත්නයන් අවසරයි. නිවාසික විපාසක මහතුරු සම්බන්ධ කරගෙන බ්‍රහස්පතින දවසේ පවත්වන ධර්මදේශනාවට විපස්සනා පාදක ධර්මදේශනාවටයි මේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ සඳහා මුලින්ම මේ ගිහ සූත්‍රය ඉදිරියෙන් තියාගෙන පවත්වාගෙන ඉන්න ලබන ධර්මදේශනා මාලාවේ අද 48 වෙනි දේශනෙටයි අපි මේ මුල පුරාන්නේ. ඒ කියන්නේ සූත්‍රයේ ප්‍රධාන දේහය ශරීරය ගෙවම් කරලා සූත්‍රේ නිමා කරමින් පවත්වන ධර්මදේශනා කීපය. මේසේ මේ අද දවසේ මාතෘකාව වෙන්නේ අපි ගිය පාරේ මුල පුරපු අනිච්ච සංඥාව කියන මාතෘකාවයි. ඒක සරුවඥ ශ්‍රීමුක පාඨයේ වෙන්නේ අනිත්‍ය සංඥම් භාවයේ තබ්බා අස්මිමාන සමුග්ඝාතාය. අනිත්‍ය සංඥාව වැඩි යුත්තේ අස්මිමානය කියන නැත්තම් මම වෙමි අහං අස්මි කියන මානය සම්පූර්ණයෙන්ම මුලිනුදුරා දමන්න. මුලිනු පුටා දමන්න. ඉතින් යම් කිසි කෙනෙකුට ඒ අස්මිමානය මමය මාගේය කියන මේ මම වෙමි කියන මානය හිරිහැරදායකයි කරදරදායකයි සංසාරෙට අදින සුළුයි කියලා යම්ම ආකාරයේ හිතේ වැටහීමක් තියෙනවනම් අන්නේ හිතේ වැටීම තියෙන එකනාගේ අදහස අධිප්‍රාය සම්පූර්ණ කර ගැනීම සඳහා වැඩි යයුතු භාවනාවක් විදියටයි අනිච්ච සංඥා වඩන්නේ කියලා තියෙන්නේ මේක අට්ඨාරස විපස්සනාවේ අනිච්චානුපස්සනාව විදියට පෙන්ලා දීලා තියෙනවා. ඒ අනිච්චානුපස්සනාව අට්ඨාරස විපස්සනාවේ සත්ත්ව විපස්සනා යටතටත් වැටෙනවා. එහෙම නැත්නම් ත්‍රිලක්ෂණ භාවනාවටත් වැටෙනවා. අනිච්ච සංඥාව, අනිච්ඡානුපස්සනාව තේරවාදී ගැනීම නැත්නම් සරුවචනාසිකේ ගැනීමේ ප්‍රධානම අංගයක්. මේ අංගය වෙන අනිච්ච සංඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ මම වෙමි කියලා ගන්නා වූ මේ සංඥාව හිරිහැරදායක වශයෙන් කෙනෙකුට වැටහෙනවනම් අන්න ඒක ඒ හිරිහැරදායක වූ නিত্য සංඥාව මම ස්ථිරවම සදාකාලිකවම වන්නෙමි කියන අදහස මුලින් උපුටා ගැනීම සඳහායි. එතකොට මේ අදහස මම වෙමි කියන අදහස හිරිහැරදායකයි කියලා හිතන එකත් විශාලම විශාල දියුණුවක් භාවනා. විශේෂයෙන්ම මේ නෛර්යානික සී සද්ධාරණය. ඉතින් බොහෝ දෙනාට ඒ අදහස පවා පිළිගන්න කැමැත්තක් විතරක් නෙමෙයි මේ අදහස සාකච්ඡා කරන එකත් අසුබ ලකුණක් අවමංගල්‍ය ලක්ෂණයක් නාස්තික වාදයක් වශයෙන් කල්පනා කර. ඒ මේ ලෝක සත්‍යය විතරක් නෙවෙයි ලෝක සත්‍යය අතරේ ශ්‍රේෂ්ඨයයි සැලකෙන මිනිස්සයත් එහෙම හිතනවා. මේ අනිත්‍යත්වය අනිත්‍ය සංඥාව අනිත්‍ය අණුව හිත මෙහෙවීම අවාසනාවන්ත අභව්‍ය අභද්‍ර වූ අවමංගල්‍ය වූ නාස්තික ධර්මයක් විදිහට සැලකනවා. මේ මිනිස්යන් අතර ඉන්න සම්මියද්දෘෂ්ටිකයි කියලා කියා ගන්න බෞද්ධයන් අතර පවා ඒ ලෝක ජනතාවකෙන් ලෝක සත්වයන්ගෙන් කොච්චර ප්‍රමාණයක් මිනිස්සුයෝ ඉන්නවද? ඒ මිනිස්සෙන්ගෙන් කී දෙනෙක් සම්මියද්දෘෂ්ටිකද කියන එක බොහෝම සුළු සොච්චමයි. ඒ සොච්චම මේ සම්මියද්දෘෂ්ටික කියන ඇතුළෙත් එච්චර සොච්චමක්වත් අනිත්‍ය සංඥාට කැමති නෑ, අනිච්ඡානුපස්සනාවට කැමති නෑ. ඒක ඉතින් අපි භාවනාව නෙමෙයි මේ බණක වුණත් මුලදීම පිළිගත යුතු කාරණාවක් වෙන විදියකට කියනවා නම් එක විනාඩියක් ඇතුළත අපි නැත්තම් කිය විනාඩි 5ක් ඇතුළත පැයක් ඇතුළත දවසක් ඇතුළත ආදි වශයෙන් අපිට පහළ වෙන හිතවිලි ගත්තොත් ඒ හිතවිලි වල සියලු සත්‍යයන් අතර මිනිස්සු කොච්චර පොඩද ඉන්නේ කොච්චර සොච්චමද අන්න ඒ වගේ තමයි මේ හිතවිලි සියල්ලම නිත්‍ය සංඥාවේ පහළ වෙන්නේ කලාතුරකින් එකක් දෙකක් අනිත්‍ය සංඥාවට පහළ නමුත් ලෝකයේ කියන ආ ප්‍රජාතන්ත්‍රවාදී සහ වැඩි ජන චන්දර දිනනවන අනිත්‍ය සංඥාට කපට දිනන්න හම්බ වෙන්නේ. ඒක මේ පහෙන් හතර ඡන්දෙමුත් පරාදයි. පහෙන් එකක්වත් ගන්න බෑ. හැබැයි නැතිකම නෙවෙයි තියෙන්නේ කවවම කවදාකවත් ප්‍රජාතන්ත්‍රවාදීව අනිත්‍ය සංඥාවට නම් දිනන්න බෑ. මොකද ඒ තරම්ම සංසාරේ කෙලවර නොදන්න සංසාරේ ඉඳලම මේ නිත්‍ය සංඥාව වඩලා වඩලා වඩලා වඩලා අපිට පහළ වෙන හිතිවිලි වලින් ලෝක සත්‍යයන් අතර මිනිස්සු කොච්චර පොඩ්ඩ තින්නේ අන්න ඒ වගේ ඉතාමත්ම සුළු සොච්චමයි අනිත්‍ය අදහසක් අනිත්‍ය සංඥාවක් අනිත්‍ය චිත්තයක් පහළ අනිත්‍යානුපස්සනාවට හිත නැමේ. ඒ ඉන සත්වයෙන් කොච්චර පොඩ්ඩක්ද මිනිස්සයෝ ඉන්නේ මිනිස්යන්ගෙන් කොච්චර පොඩ්ඩක්ද බුද්ධ학ම පිළිගන්නේ? බුද්ධ학ම පිළිගන්න කට්ටියකින් කීයට කීයද අනිත්‍යත්වය පිළිගන්නේ කියන වගේම සමාන අනුපාතයක් අපිට පහළ වෙන විතක්ක ਵਿਚාර අතරින් නිත්‍ය සංඥාව පිළිගන්න කැමති. එතකොට මේ නිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාව. මේ අනිත්‍ය සංඥාව රණ්ඩු කරන්න වෙන්නේ අර 100ට 99ක් විතර වෙන අනිත්‍ය වූ සංඥාවත් එක්ක. එනිසා භාවනා කරනවා කියලා කියන්නේ ගඟ දිග පිහිලට උඩ ඉහළට පිනනවා කියලා කියන්නේ පුංචි හටනක් නෙමෙයි. ඕනම තර්කකාරයෙකුට කියන්න පුළුවන් ලෝකයේ ජනගහනය අද ලෝකේ පාන්නේ වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා වැඩි ඡන්දට නිසා කොහොමද මේ 100ට එකටත් අඩු අනිච්ච සංඥාව වැඩිය යුතුයි ඒකයි සත්‍යය ඒක සත්‍යයට යොමු කරනවා ඒක මධ්‍යම ප්‍රතිපදාවට යොමු කරනවා කියලා ඒ කියන කෙනෙක් ඉන්නවනම් උම්මත්තකයි කියලයි ලෝකයා කියන්නේ ඒ වගේම චරවත්ඥාන්සේ සඳහන් කරනවා 99.99ක් නිත්‍ය සංඥාව තියෙනවා කියලා අදාන මේ අන්ධ බාල ජනතා හිතට තේරම උම්මත්තකයි ජීන්සා මේ යම් කිසි කෙනෙක් නිත්‍ය සංඥාවට උදව් කරනවා නිත්‍ය සංඥාවට අනුව කටයුතු කරනවා නැත්නම් අනිච්ච සංඥාවට. අනිච්ච සංඥාවට උදව් කරනවා අනිච්ච සංඥාට අනුව කටයුතු කරනවා අනිච්චාන පස්සනා වඩනවා කියලා කියන්නේ පුදුමාකාර අමෝර වැඩක්. කංගති කිහිලට වැඩක්. ඉතින් අපි මේ දවසේ පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සරුවච්චන් ආංශේ වගේ ඒ ලෝකහිත අනුකම්පාවෙන් මේක දේශනා කළා නොසලෙන විදිහට මේක ස්ථාවර කරපු ඒ කල්යාණ මිත්‍රන් වහන්සේගෙන් පස්සේ අද මේ වෙනකොට අවුරුදු 2553යි මාස ඊයේ වෙනකොට හතරකට අපි පැන්නා. පරිණිරවාණයෙන් ඒ තාකල් මේක ගෙනාපු ඒකටම කොඩිය දාගත්තු මුර ගාලා දේශනා කරපු අපේ ආචාර්ය પરම්පරාවත් සිහිපත් කරලා අපි කොච්චරක් දුරට මේ කලාතුරකින් හෝ පහළ වෙන අනිච්ච සංඥාට උදව් කරනවාද එහෙම නැත්නම් වැඩි ජන ඡන්දෙට හිත දීලා නිච්ච සංඥාවෙම උපතිලා නිච්ච සංඥාවෙන් මැරලා යනවාද කියන එක බොහොම විප්ලවකාරී වැඩක්. ඉතින් ඒ සාමාන්‍යයෙන් ලෝකස්වභාවය ගත්තොත් ලෝකස්වභාවය කියලා අපි කියමු බෞද්ධ ලෝකයේ තියෙන ස්වභාවය තමයි කෝපි කඩේට ගිහලා කෝපි බෝත් කෝප්පයක් බොනකොට ඒක අතල ඉස්සලා වැටුනොත් අනිච්ඡං කියලා කියනවා. ඒකල ඒගොල්ලෝ හිතනවා මේ අනිත්‍යත්වය ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ පිළිගන්නවා කියලා. ඒකට මේ විහිළුවක් කරනවා. ගුරුම පොත්වල තමයි ඒක සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් මේ ළඟදී ඉංග්‍රීසි පොතකට ලියලා තියෙනවා ජාත්‍යන්තර මට්ටමින් නිච්ඡං අනිච්ඡන්ති වදಂತಿ සමනා කරම්පි බින්දේ කලහං කරොන්ති ඝටම්පි බින්දේ කලහං කරොන්ති කිය. මේ සමනයා පැවිද්දා සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා දුරුගත්තට පස්සේ නිතරම ලෝකයට අනුශාසනා කරනලු නිත්‍ය වශයෙන් අනුශාසනා කරනවා අනිච්චං අනිච්චං අනිච්චං අනිච්චං මේ සේරම අනිච්චයි සේරම අනිච්චයි සේරම අනිච්චයි කියලා නිච්චං අනිච්ඡන්ති වදಂತಿ සමන. ගටහම් ගටහම් බින්දේ කලහං කරොන්. ඒ වුණාට කැපකාරයන් මැටි කලයක් කැඩුනොත් ගහනවා. මැටි කලයේ කැඩුනත් කලහ කරනවා. මේ නිතරම අනුශාසනාව නම් අනිත්‍යයටම තමයි. අන්න ඔගේ විශාල විකාරයක් තියෙන මේ නිත්‍ය සංඥාව සහ අනිත්‍ය සංඥාව අතර. කිසි කෙනෙක් තුල නෙවෙයි මා තුල. භාවනා කරන සෑම කෙනෙක් තුලම තියෙන මේ විකාරය නිසා අපි කතා කරනකොට පංච සංඥා ගැන කතා කරනකොට හෙළුවේ. හඳුන් නැතුව ඉන්නේ. මොකද ක්‍රියාකාරකම් වල තියෙන්නේ 99 ගාණක්ම නිට්ටිය බව. නමුත් අර කලාතුරකින් ඉසෝසෝන අනිත්‍යයට කර දෙන්නයි උර දෙන්නයි ලයදී කටයුතු කරන්නයි යන්නේ. යෝගාවචරය වුණෝ උනේ පැවිදි උනේ මේ බණ කියන්නේ අපි ශක්ති ප්‍රමාණෙන් අපි ඔක්කොගෙම තියෙන අතන මෙතන කුරුගල එකතු වෙලා තියෙන අනිත්‍ය සංඥා මතකොල රජ කරවන්නයි මේ පැයක් කරගෙන බණක් කියන්ට බණක් අහන්න මේ කාලය ගත කරන්නේ. ඉතින් අර අනිත්‍ය සංඥාව කියන 100%කටත් අඩු මේ සංකල්පය නිත්‍ය සංඥාව නම් 99%කටත් වැඩි ප්‍රතාපවත් විදිහට ඉතිරි පැතිරි වැඩෙන මේ චිත්තසංතානය තුල රජ කරනවා එහෙම නැත්නම් නිට්යයි නිට්යයි කියන මුළු සකල ලෝකේ ජනතාව ඉදිරි පිට අනිත්‍යයි කියන එක යෝගාවචරයේ අභීතව නැගී හිටිනවා කියන එක ලෝකද ආගේ සාන්තිය පිට සිදු වෙන දෙයක් බුද්ධ සුකෝ බුද්ධපාදෝ ලෝකස්මි සුකෝ ධම්මස්ස දේශන ඒ අනිත්‍යත්ව ප්‍රකාශ කරන ධර්මයේ දේශනා කරන සුඛෙ පිණිස පිටනවා නමුත් බැලු බැලමට පේන්නේ ඒක නිකන් මේ තියෙනා උපදනම දෙතරවනේ අභාග්‍ය සම්පන්න ඇති දෙයක් නැටයි කියන සතෝ සත්තස්ස අඤ්ඤ භාවං අනත්ත භාවං කියන ඇත්තා වූ සත්‍යාගයම නැති බවත් දේශනා කරන සරුවත්යන් වහන්සේ කියලා එදා බැන්නා සරුවත්යන්සේ වැඩ ඉන්න කාලේ බමුණු. ආන් මේ වගේ වැඩක් තමයි. ඉතින් ඒක සම්බන්ධයෙන් අපේ ගොඩාක් තැන්වල පසුගිය දවස්වල මේක පිළිබඳව රචනා, ගද්‍ය, පද්‍ය, ගාථා එලියක් වෙන පටන් ගත්තා. මම මේකෙදී කැමැති අවධානය යොමු කරන්න අපේ ලොකු සාංශලිය ආපු සත්තානුපස්සනා පොතේ අනිච්ඡානුපස්සනා එකෙන් පටන් අරගන්නේ පොත අනුපස්සන කොහොමද පටන් ගන්න අනිච්ඡානුපස්සනයි අන්න ඒකදී සරුව මේ <coughs> සරුවඥ දේශනාවක් ඉස්මතු කරලා පෙන්නලා තිබුණා මේ ලොකු සාංශික පොතේ ඒ අනිච්ඡානුපස්සනාව ගොනු කරලා පිටු කරමි ඒක නිමාවටපත් කරන්නේ චහි චෛ බික්කවේ ආනිසංසා ආනිසංසේ සමාපන්නෝ බික්කු කියන්නේ යම් කිසි විදිහකට අනිත්‍යත්වයේ පිළිබඳ ආනිසංස හයක් දැනටම දන්නා වූ භික්ෂුව අලංච සමන්නාගත අලංච භික්කවේ දැනටමත් අනිත්‍ය සංඥාව පිළිබඳ ආනිසංස හයක් ධන්න භික්ෂුව පමණක් මේ ඒ කියන්නේ අනිත්‍යානුපස්සනාව යඩනව නෙවෙයි අනිත්‍ය සංඥාවට අදාළ භාවනාවේ යම් යම් අත්දැකීම් ටිකක් ඇති වෙච්ච භික්ෂුවක් පමණක් මෙන්න මේ විදිහට අනිත්‍යානුපස්සනාව හැම වස්තුවක් කෙරෙහි පතුරවන්න. සිළු ලෝකෙහි අනිත්‍ය පතුරවන්ට සුදුසුකම් ලබනවා එවැනි කෙනා කල යුත්තක් කියලා. බොහෝම ප්‍රවේශමෙන් කරපු වාක්‍යයක් එතන තියෙන්නේ සරුවච්චන් වහන්සේ චෛ මේ ආනිසංසේ සමන්නාගතෝ අලමේව බික්කුණෝ සබ්බ සංකාරේසු අනෝදින් කරිත්වා අනිච්ච සංඥං උපට්ඨපේතු මහනි දැනටමත් ආනිසංස හයක් දන්න කෙනා සුදුසු වෙනවා එවැනි කෙනාට මම යෝජනා කරනවා ඔබ හොඳයි මෙහෙම කෙරුවොත් මොකද්ද සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥම් භාවේතබ්බා සියලු සංස්කාරයන් વિશેයි මේ ලැබුවා වූ අනිත්‍ය සංඥා නම් වූ බිඳ අනුමාන ඥානෙ අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන උපමා ක්‍රමයට සියලු සංස්කාරයන් කෙරේ වඩන්ඩ වටිනවා ඔබ වගේ කෙනෙක් උඹට හැකියාව තියෙනවා අනේ හොඳයි කියලා වගේ දැනටමත් මේ අනිත්‍ය සංඥාව වඩන්ට ආනිසංස හයක් අත්දකලා තිබිය යුතුයි අන්න එහෙම කෙනාට පමණක් සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා සියලු සංස්කාරයන් વિશે අනිත්‍ය සංඥා වඩන්ට ඒ කෙනා සුදුස්සා. අනේ එහෙම කෙනා තමයි මේ ශාසනයේ කර යන්නේ. ඒ මූලික ආනිසං සහායවත් ලැබුම් නැති කෙනාට මේ කතාවේ කියන්නේ ගිරව ගන්නටත් අමාරුයි අර කිව්වාගේ අභාව්‍යයට තේරෙන්නේ අවමංගල්‍යයට තේරෙන්නේ අභද්‍ර දෙයක් විදිහට තේරෙන්නේ කාලකණිකමක් විදිහට තේරෙන්නේ නාස්තිකත්වයක් විදිහට තේරෙන්නේ ඒ නිසා භාවනා කරන කෙනා කියන්නේ මේ වගේ බණක් අහන කෙනා බලන්න ඕනේ මෙන්න මේ ආනිසංසහය දැනටමත් යම් ප්‍රමාණයකට Tamanට භාවනා පරියන්කේකදී සක්මනකදී මේ වගේ නැත්තම් යෙදී භාවනා කරන භාවනා පන්තියකදී මතුවලා තියෙනවා නම් ඒ කෙනාට ඒ අදහස සත්‍යක් සත්‍ය කිරිය කරන්න සාක්ෂාත් කරන්න අනිත්‍යඥා වඩන්න ඕන. වෙන විදිහකට කියනවා නම් එවැනි කෙනා අස්මිමාන සමුග්ඝාතය කියන මම වෙමි කියන අදහස කඩන්න දැනට ආයුධ සම්පන්නවයි තියෙන්නේ. හැබැයි සතන් බිමට වැදිලා සතන් පෙරමුණේ හටම් කරලා නැහැ, දිනලා නැහැ. අන්න එහෙම කෙනා ඒ හටම් බිමට යන්න යෝධා ජීවියෙක් වාගේ, හෙබලෙක් වාගේ. අනේ එහෙම කෙනා මම මේ අනිත්‍ය සංඥාව, අනිත්‍ය බව වඩත්වා කියන එකටයි සරුවචනාන්දේ කිසිසේත්ම උඹ වැඩිය යුතුයි කියන එකක් ඇත්තේ නැහැ. සීලුකේ ලෝක සත්‍යය මේ ආනිසංසය තේරුම් ගත යුතුයි කියලා දෙයක්වත් නැහැ. භාවනා කරන ඔක්කොට මේ ආනිසංස 6 වැටෙනවා කියන පොරොන්දු සරුවචනන්සේ දෙන්නේ නැහැ. වැටෙනවා නම් වැටෙන්නේ භාවනා කරපු කෙනාට තමයි. ඒ වැටුණත් ඒවා එකක් එකක් වශයෙන් තේරුම් බේරුම් කරගන්න තියෙන සර්වඥතාඥානයක් ඕනේ. නමුත් ඒ සර්වඥතාඥානය අපට සුත්තමේ ඥානයක් වශයෙන් දෙන්න උන්වහන්සේ ඉස්සල්ලාම ඒ කාරණා 6 දැනටමත් වැටෙන ආනිසංස 6 විස්තර කරලා මෙන්න මෙවුව තේරෙනවා නම් මෙවුව මෙහෙමනම් කරුණා කරලා එහෙම කෙනාට කියන්නේ මේ අස්මිමානයේ තියෙන ආදීනව තේරෙනවා. ගොරෝසුකම තේරෙනවා. පටලවන ගතිය තේරෙනවා. අවුල්පාස දාන හැටි තේරෙනවා. එතකොට මේ අවුල්පාස පටලවිල්ල නැතිකරන්න ඔන්න අස්මිමාන සමුග්ඝාතයේ පිණිස අනිත්‍ය සංඥා වඩන්ට හොඳයි කියලා සරුවත්ංශයේ දේශනා කරනවා. ඉතින් ඒකේ ඉස්සල්ලාම යම් කිසි කෙනෙකුට වැටහිය යුත්තේ වැටහිය යුත්තේ කියන වචන වැරදි. මේ වෙනකොට වැටහිලා තියෙනවා නම් මේ ලකුණු හයෙන් පළවෙනි එකට සරුවත්ංශයෙන් සඳහන් කරන්නේ සබ්බ සංකාරයේච මේ අනෝදිකෝ අනවට්ඨිතෝ කායිසන්ති. යම් කිසි වේලාවක චිත්තක්ෂණයක හෝ මූල කර්මස්ථානයේ හෝ මූල කර්මස්ථානයේ යන බාධක ද්විතීය කර්මස්ථානත් එක්ක නැත්නම් පරියන්කේ හෝ පරියන්කේ භාවනා කරලා නැගිටලා සක්මට ගියාට පස්සේ සමහර වෙලාවට එදිනදා වැඩ කරනකොටත් සබ්බ සංකාරයේච අනවට්ඨිතෝ කායිසන්ති. යමක් ඉතුරු නොකර විනාශ වෙන සුළු ගතිය චිත්තක්ෂණයකට අත්දැකලා තියෙනවා. ඉතින් මේක අපේ ලොකු ස්වාමීන් වහන්සේ සිංහලට දාලා තියෙනවා නොනවති. ඒ කියන්නේ නিত্য වශයෙන්ම අනිත්‍ය බව. සැකේටවත් මේ අනුමානයටවත් නෙවෙයි එක චිත්තක්ෂණයට හො වැටෙන්න ඕනේ නিত্য වශයෙන් අනිත්‍යයි. ඉතින් මේ නිට්ටි වචනයම තමයි අනිත්‍ය පදයට විශේෂණ පදේ. අනිත්‍ය බව නම් නිට්ටයයි. නිච්ඡං අනිච්ඡන්ති වදන්ති සමනා ඝටම්පි බින්දේ කලහං කරොන්තේ කියලා. මොක තමයි කියන්නේ නිට්ටය වශයෙන්ම මේ ඔක්කොම අනිච්චානිච්ච කියලා බණ කිව්වට කලයේ බිඳුනට මැටි කලයක් බිඳුනට කලහ කරනවා ශ්‍රමණය. ඒ වගේම යෝගාවචරයත් මේ චිත්තක්ෂණයකට හෝ සීල සංස්කාරයන් අනවට්ඨිතෝ කායිසං කය ශාන්ති කියන්නේ ක්ෂය වී යන සුළුයි කියන එකයි. වැය වී යන සුළුයි කියන එකයි. විපරිණාමයටපත් වෙනවා කියන එකයි. අන්ධයක් බවටපත් වෙනවා කියන එකයි. සදාකාලික නොවෙනවා කියන එකයි. අන්න මේ ලකුණු ටික එක ඒ ඉතුරුක් නොතබා. ඒ වගේම නැවතීමක් නැතුව. ටිකටෝම මේක සිද්ධ නමුත් එක චිත්තක්ෂණයක හෝ අකුණු විදුලි එළියකට යන පාරේ සර්පෙක් දැක්කා වගේ එක චිත්තක්ෂණයක දැක ගන්න පුළුවන් වුණත් මේකේ සීමාවක් නැතුව අසවල් දේ මහා මේරු පර්වතයේද මහා මෝදද එහෙම නැත්නම් මේ මහා ගෝඩ බිමද එහෙම නැත්නම් මේ මගේ හතර මායින් අතර තියෙන ඉඩමෙද නැත්නම් මමද මගේ වස්තුවද දූ දරුවද ඇලදොල ගංගාද ආකාශයද මොන්නම දෙයක්වත් ඉතුරුවක් නැතුව සියල්ලම ඡේ වී යන සුළුයි කියන එක දැනටම ආනිසංස වශයෙන් දැකපු කෙනෙක් නම් එයා සුදුසුයි කියලා කියනවා එයාට වැටෙන්න පටන් ගන්නවා කියලා කියනවා මේ අස්මිමානයේ තියෙන පටලැවිල්ල ගුරුසු බව. හිර වෙන ගතිය. අන්න එවැනි කෙනා අස්මිමාත සමුග්ඝාතේ පිනිෂ සම්පූර්ණ දුරු කිරීම පිණිස අනිත්‍ය සංඥාව වඩන්ට වටිනවා. දැන් සුදුසුකමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් අපි සබ්බ සංකාරයේ සුච්ච අනවට්ඨිතෝ කායි ශාන්ති කියන මේ පදේ ගත්තොත් අපේ භාවනා ජීවිතේට අපි පැවිද්දක් වශයෙන් පැවිද්දෙක් වශයෙන් හෝ එහෙම නැත්නම් මෙහෙම භාවනා මධ්‍යස්ථානට එන කෙනෙක් වශයෙන් හෝ මහත් වූ හෝ කුඩා වූ හෝ ඥාති පරිවර්තේ අමතක කරයි. මහත් වූ හෝ කුඩා වූ හෝ භෝග පරිවර්තේ අමතක කරන. සියලු මහත් වූ හෝ කුඩා වූ හෝ නෑ පිරිස අමතක කරන. කුඩා වූ හෝ මහත් වූ හෝ උපෙන් ලද භෝග උපදි සම්පatti අමතක ඒ අමතක කරන්නේත් ඔය ඔය කාරණා නිසා තමයි මේ එකක්වත් ස්ථිරව අපිට සුවයක් සැපයක් ලැබෙන්නේ නැහැ. නිසා తాවකාලිකව හෝ ඥාති පරිවර්තයේ භෝග පරිවර්තයේ අමතක. අමතක කළ මේ වගේ තැනකට ඇවිල්ලා සීලයක පිළිහිටලා ඒ කායික වාචසිකව වෙන්න තියෙන දුෂ්චර්ත වෙනුවෙන් අට්ඨියති හරායති ජිගුච්ඡති ලැජ්ජාවටපත් වෙනවා පිළිකුල් කරනවා දුරුවන් කරන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒකෙත් මේ පින්ලා දෙනවා සීලවා හෝතු හෝත න සීලමයෝ කියලා. ඔබ සිල්වන්තෙක් හැට හැදුව වෙනවා මිස සීලෙන් උපන් කෙනෙක් වෙන්න තටමන්න යන්න එපයි කියලා. ශිලාමය රන්මය රිදීමේ කියලා කියන්නේ ගලෙන් උපන් ගලෙන් පමණක් නිර්මිත එහෙම නැත්නම් රණින් පමණක් නිපදිනවා රන්මය රිදීමය ශීලමය ශිලාමය සීලමේ වෙන්න හදන්න එපයි කියනවා. ඒක කරන්න බෑ මේ සංසාරේ. හැබැයි සීලවා වෙන්න පුළුවන්. සීලය සහිත කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සීලෙන් උපන් නැත්නම් 100%ක් සිල්වන්ත වෙන්න හදනවා කියන එක මේ සංසාරේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් මේ සංසාරේ පිරිසුදු තැනක් තියෙනවා. මේකේ පිරිසුදු තැනක් නැහැ. ඉතින් ඒ නිසා සීලයක පිටු. පිටලා වෙනතට වැඩිය හික්මිච්ච සීතල වෙච්ච සදාචාරගත වෙච්ච ඇති කරගෙන ඊට පස්සේ කමටහනක් අරගෙන අපි ඒ කමටහනට හිත යොදමු. ඒ කමටහනේ හිත යොදන්නේ ඒ කමටහන් නිකන් හරියට එරිච්ච වාහනයක් ගොඩ ගන්න හදනවා නැත්නම් පොළවේ ගිලිච්ච ගලක් ගොඩ ගන්න හදනවා මුලක් ගොඩ ගන්න හදන වෙලාවක අලබංගොට වාංගු කරන්න ගන්න ගල වාගේ. මොකරි කොටයක් හරියට වාංගු කරන එක හෙල්ලෙන්නේ නැති බරදරන එකක් වෙනවා. ආනේ බරදරන එකට සාපේක්ෂව අර ගිලිලා තියෙනක උගුල්ලා දාන්න ඕන නිසා අපි මූල කර්මස්ථානයක් ඉදිරිපත් කරගන්න. මූල කර්මස්ථානේ වෙන්නේ ඒ අනේකොත් නීවරණ ධර්මේ අතිරේක කර්මස්ථාන ඈත්මත් කරලා ඒව අතරමැදින් සරණක් පිටකට කුඤ්ඤකට ගන්න දේ. අපි නිකමට මේ වෙලාවේ නිදර්ශනයක් වශයෙන් ආනාපානේ ගනිමු. පරියක් භාවනාවක් හිතා ගනිමු. ඒ ගිගතහැරලා ඉල සීලයක් සමාදන් වෙලා වාඩි වෙලා ඒ කය බාධා නොවන විදියට සද්ද බාධා නොවන විදියට රූප බාධා නොවන විදියට සද්ද නැති තැනකට ගිහිලා ඇස් දෙක වහගෙන කය හොඳට තැම්පත් කරලා අන්න අර වාංගු ගල මූල කර්මස්ථානය ඉදිරිපත් කරගන්න. ඒක ඉදිරිපත් කරගන්නකොට අර මෙතෙක් කල නොතිපිච්ච විදියට පුදුමාකාර විදියට නීවරණ කිපිලා කැලේ තිබුණ මී කුළු මීමෙක් ගම්මැද්දට ගෙනා වගේ ඇවිස්සෙනවා. ඒක ඉතින් නොදන්න කෙනාට නම් බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඔබ භාවනා කරන එක දන්නවා. ඒක එහෙම තමයි. කුළුමිම කැලේ ඉන්නකොට වගේ නෙමෙයි කොටකට ගත්තාම. කුරුලක් ගහේ ඉන්නකොට වගේ නෙමෙයි කූඩුවකට දාපම එක දඟලන. ඉතින් විශාල දඟලිල්ලක් දඟලන. ඒ විශාල දඟලන වෙලාවේදී යෝගාවචරයට නිදන්ගත රෝගේ රෝගියෙකුට පළවෙනි බෙහෙත් දීව වගේ රෝගේ සම්පූර්ණ කොට දාන. එළියට දාන. මතු කරන. ඇවිස්සෙනවා. රෝග ලක්ෂණ වැඩි වෙනවා. ඉතින් ඊට පස්සේ යෝගාචර විශාල සටනකට යෙදෙන්න වෙනවා. අර නැති කරපු ඥාති පරිවර්තේ නැති කරපු වස්තු පරිවර්තේ ආපහු සිහි වෙනවා. අනේ මට මේ කරදර තියෙන ලයි ඥාතියින් හිටියා නම් මට උදව් කරાવી. වස්තු තිබුණා නම් උදව් කරાવી මං හරි අමාරුවකටපත් උනේ. මෙහි කිසි කෙනෙක් නෑ ඒව උදව් බලව කරන්න පදව කරන්න කියලා. Tamange හිත, Tamange සීලය, Tamange සමාධිය සත්‍ය සරණ යනවා වෙනුවට බොහෝ විට වටපිට බලන. ඉතින් ඒ වටපිට බලන වෙලාවෙදී කිසිම හවුහරණක් නොදී Tamangeම මෙනෙහි කිරීම මානසිකාර්ය ආදී ධර්ම ඉදිරිපත් කරමි. අර මූල කර්මස්ථානෙම යැපිලා, යාප් වෙලා අනේ කියාගෙන. අනිකුත් ඒ නීවරණ යටපත් කරගෙන මූල කර්මස්ථානට මූණට මූණ දාලා ඉන්න පුළුවන් දවසක් ගන්නත් සෑහෙන කාලයක්. මොකද එක දෙයක ඉන්න දන්නේ නැති කම නිසා. ඉතින් එක දෙයක ඉන්න පුළුවන් ගතියට ආවයි කියලාත් අපි හිතමු. ඒක ටිකක් සුඛෝපභෝගී මේ උපකල්පනයක්. නමුත් අපි උපකල්පනය කරමු හිත තිබ්බා. අරමුණේ මූණට මූණ දාලා ඉන්න පුළුවන් වුණා. මූණට මූණ දාලා ඉන්න එකේ ඒකම අදහගෙන. ওই නීවරණ ආවත්, හිතවිලි ආවත්, සද්ද ආවත්, වේදනා ආවත් මම කොහොම හරි ශක්ති ප්‍රමාණය මූල කර්මස්ථානේ ඉන්න ඕනේ. ඉන්නකොට මේක හරියනවා කියලා අපි හිත මූල කර්මස්ථානේ මූණට මූණ දාලා ඉන්න පුළුවන් උනායි කියලා කොහොම ඉන්න පුළුවන් ඒකන දිගට මූල කර්මස්ථානේ බලනකොට මුල්ම අවස්ථාවේ ලොකු සිලිලාරයක් හිතෙනවා අදිෂ්ඨාන ශක්තිය යන්තම් මන් මාරු කරගෙන මේ මූල කර්මස්ථානෙට වාංගු වෙලා අනිකුත් නීවරණ පිටිපස්සට දාගෙන දැන් යන්තම් මූල කර්මස්ථානේ මතු කරගෙන ඉන්න පුළුවන්. සමහර විටක නීවරණ ධර්ම ඉස්සරහට උනත් පිටිපස්සෙන් හරි මූල කර්මස්ථානේ තියෙනවා නේද කියලා මූල කර්මස්ථානේ ප්‍රකට හෝ අප්‍රකට ප්‍රිය හෝ අප්‍රිය ළඟ හෝ දුර කොයි තාලෙන් හරි මූල කර්මස්ථානේ තියෙන සියලු ආකාර දක් ගන්නා සුළුට භාවනා කරගෙන යනකොට පළවෙනියම වෙන දේ තමයි මූල කර්මස්ථානේ බොහෝ වේලාවක් මූලට මූල දාලා තියානින්න පුළුවන්. අන්න එහෙම පුළුවන් වෙන එකම යෝග ජීවිත විශාල ජයග්‍රහණයක්. එහෙම නැත්නම් ඉතින් භාවනාවක් කරන්න අමාරු. සද්ධාහාදී ධර්ම වැඩෙන්න අමාරුයි. ඉතින් මෙතෙන් ගියාට පස්සේ යෝගාවචරයට මේ මූල කර්මස්ථානට වැඩි ප්‍රේමයක් කිරීමේ අදහසින් මූල කර්මස්ථානේ සමීපව ඇසුරු කිරීමේ අදහසින් මතක් කරලා දෙනවා. මේ මූල කර්මස්ථානේ නොදැක්ක පැතිකඩවල් අස්තර විස්තර ව්‍යංජනන් ව්‍යංජන බලන්නේ. එනිසා ගත්ත නිදර්ශනය නම් පිම්බීම මේ ආස්වාස් ප්‍රස්වාස් දෙක අතර වෙනස බලන්නේ. අපි ඒක තව විස්තර වශයෙන් කියනවා නම් පිම්බීම හැකිලිම කරන කෙනා නම් පිම්බීමට සාපේක්ෂව හැකිලිම කොහොමද? හැකිලිමට සාපේක්ෂව පිම්බීම කොහොමද කියලා බලන්න. සක්මන් කරනකොට වමට සාපේක්ෂව දකුණ කොහොමද? දකුණට සාපේක්ෂව වම කොහොමද කියලා දෙක අතර ගලපන්න. එදිනදා වැඩ කරනකොට යනකොට එනකොට අතර ගලපන්න. කනකොට බොනකොට ඉන්නකොට හිට ගන්නකොට ඉස්සරහා බලනකොට පැත්ත බලනකොට සෑම තැනකදීම ඒ වෙලාවේ චේතනාපූර්වක කරන අරමුණ මූල කර්මස්ථානයේ වශයෙන් සලකලා ඒක ඉස්සර එකත් එක්ක පස්සට එකත් එක්ක සංසන්දනය කරනකොට ඒ ඒ මොහොතේ තියෙන එක දුර සමීපව බලන්න පුරුදු ඒ විතරක් නෙවෙයි එකම අරමුණ වුණත් අපි ගත්තොත් ආස්වාසේ පමණක් ගත්තොත් ආස්වාස් ප්‍රස්වාස් දෙකේ ආස්වාසේ පමණක් ගත්තත් ඒකත් කාලානුරූපව මොකද වෙන්නේ පරිණාමයකටපත් වෙනවද රූපාන්තරණයකටපත් වෙනවද වෙනස් වෙනවද ඈත් වෙනවද ලඟ වෙනවද කියලා හොඳට පරීක්ෂා කරගෙන ගියොත් එnde ende ende ende අර අරමුණ ගෙවි යන ගතිය තුනි වෙන ගතිය සුකුම සුකුමතර තත්වයටපත් වෙන එක යෝගාවචරයේ ගතියක් නෙවෙයි නීවරණ නැතුව එකම අරමුණ දිහා බලා ඉන්නකොට ඒ තුනි වෙන ගතියක තියෙනවා මේක එදා සරුවචනාන්ත තුනේ ඕකමයි භාවනා කරන කාටත් වෙන්නේ ඕකමයි බෞද්ධ කමක් නෑ ඕකේ ඒක හිතේ ස්වභාවය අන්න මේව තුනී වේගන යනකොට මේ සංස්කාර ධර්මයෝ ක්ෂය වෙන වෙලාවයි කියලා. සබ්බ සංකාරයේසු අනවට්ඨිතෝ කායිසanti. මෙයා කපුරු පෙට්ටක් හුලඟට අහු වෙන තිබ්බත් ගෙවේ. පිච්චුවත් ගෙවේ. ඊටබන්දම පත්තු කෙරුවොත් අනිවාර්යයෙන්ම දැල්ල කියලා කියන්නේ ඊටබන්ද මේ ගෙවී යෑම. දර ටික අල්ලිපට දැම්මොත් පිච්චලා යනවා. ඒ වගේ තමයි ජීවිතේ හැම චිත්තක්ෂණයකම ගෙවේ. හැම අරමුණක්ම නිතරම ගෙවෙමින් පවතී. අන්න මේ ක්ෂය වෙන බව අනවට්ඨිතෝ ඉස්පාසු නැතුව. ඒක දිහා බැලුවත් නැතත් දිගටෝම ගෙවෙන බව දන්න ගෙවෙන බව ආනිසංශයක් වශයෙන් සලකන දැකිය යුත්තක් වශයෙන් සලකන කෙනාට නම් අන්නර ආස්වාද ප්‍රසවාස සියල්ල පාවා දීලා ගත්ත ආස්වාද ප්‍රසවාසී ගිවි යනකොට සූදානම්ෙන් ගිය කෙනාට තේරෙන්න පටන් ගන්නවා දැන් නම් භාවනාව එකලස් කියලා. අරමුණ හොඳට පේනවා. අරමුණ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවි යන පටන් ඒ ගෙවි යාම කියලා කියන්නේ ලුණු කැටයක් වතුරට දාපුවම ගෙවි යනවා වගේ ප්‍රමාණාත්මක ගෙවි යාමකට වඩා ගුණාත්මක ගෙවි යාමක් සිදු වෙනවා. අරමුණේ ඒ දිග බව, කෙටි බව, ප්‍රිය බව, අප්‍රිය බව, ළඟ බව, දුර බව, ගුරුසු බව, සියුම් බව ආදී ඒ භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ තුල මේ භාව ලක්ෂණ වශයෙන් පෙන්වන්නේ අරමුණ කියලා තද බවක් ගොරෝසු බවක් වැగిරෙන බවක් පිටු කරන බවක් උණුසුම් බවක් සිසිලස බවක් සෙලවෙන බවක් සහ ස්ථිර බවක් ආදී වශයෙන් මේ දේවල් බවට මේ භාව ලක්ෂණ ධාතු මනසිකාරට පත්වීමම අර ගොරෝසුවට මමයේ මාගේ හොඳය නරකය ළඟේ දුරේ කී කිය හිටපු දේ ධාතු මනසිකාර බවට පත්වීමම අස්මිමානේ පැත්තේ බනකොට ගිවිය. අගය නැතිවිය. තුනිවිය. ඡේවිය. කායිසද්දි. අනේ කායිසන්ති කියන ගිවියම අනවට්ඨිතයි. එකම සුඹුලන්ට මොහොතක්වත් ඉදාරින්න. ඉස්පාසු දෙන්න එක චිත්තක්ෂණකට ගෙවි යන එක මෙන්න මේ විදිහට ධාතු මනසේ කාටපත් වෙනකොටම සමහරව හරි අපහසුකටපත් වෙනවා අස්පිමානේ තද කෙනා. නිත්‍ය සංඥාව තද කෙනා. මේවා දකින්න අකමැති කෙනා. හිතේ අර 99%ක්ම පහළ වෙන නිත්‍ය සංඥාව ඇති කෙනා ඒ දේ එහෙම විපරිණාමයකටපත් වෙනවා දකින්න. බලාන ඉන්න දේ මම අත්දැකීමක් කියලා කියන්නේ උණුසුම් ගම සීසල් කතිය. තද බව සීතල බව. කම්පන ගතිය, චංචල ගතිය, නිශ්චල ගතිය. එහෙම නැත්නම් ගොරෝසු ගතිය අසියුම් ගතියක් කියන ඒ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ පෞද්ගලික ලක්ෂණට යෑමම කෙනෙකුට ඉවසා දරා ගන්න බෑ. ඒ පරිණාමයේ විපරිණාමයේ ඒ රූපාන්තරේ අදහන්නේ නැවතත් ආයේ හුස්ම ගන්න යනවා අර ධාතු ලක්ෂණ පේනවා වෙනුවට ධාතු ලක්ෂණ කියලා කියන්නේ අල්ලන්න බැරි දෙයක් බාටපත් වෙනවා වෙනුවට මට අල්ලා ගන්න පුළුවන් මගේ හුස්ම නාසිකාග්‍රේ වන්නාසේ වදින දකුණු නාසේ වදින කියලා අර සම්මුතිය අලවන්න හදනව නැවත නැවත. අර ක්ෂය වියාම අතෝරක් නැතුව ක්ෂය වියාම වාහනාවේ වැරද්දක් කියලා හිතනවා. සතිය නැතිවීමක් කියලා හිතනවා. සමාධිය නැතිවීමක් කියලා හිතනවා. මගේ පෙර අකුසල කර්මයක් කියලා හිතනවා. භාවනා වැරදිලයි කියලා හිතනවා. මේ ගුරුවරයා හරියන්නේ නැහැ කියලා හිතනවා. මේ තන මට ගැලපෙන්නේ නැහැ, මේ ආහාර ගැලපෙන්නේ නැහැ, ඉත්තු ගැලපෙන්නේ නැහැ කියලා අර ඇති වෙන ක්ෂය වියාම කවදාකවත් ආනිසංසක් විදිහට සලකන්නේ නැති නිසායි කමඨාන් සුද්ධ කිරීම මෙච්චරම දුෂ්කර. කමඨාන් සුද්ධ කරන වෙලාවේදී මේ ක්ෂය වීම දැකලා ඒක ප්‍රකාශ කරගන්න පුළුවන් තත්ත්වයට ආවන නැත්නම් ඇතිදී ඇති ඇතිට දැකලා ඇති ඇතිට කියන්න පුළුවන් තත්ත්වයට ආවන උදේට මතක තියාගන්න භාවනා 50ක් වැඩි කරගන්න. උගදෙනෙක් මේක නොදකින්නවා කියලා කිසිම චෝදනාවක් නැහැ. නමුත් මේක කිව යුත්ත මේකය. බැලිය යුත්ත මේකේ කියලා දන්නේ නැත්තේ මොකද යාගේ අනේ පුද්ගලික තරහක් නෙමෙයි. පුද්ගලික දෝෂයක් නෙමෙයි සංසාරේ පුරාට මෙහෙම දේවල් නොදකින් නොපතන් කියාගෙන තමයි නිත්‍ය සංඥාව වැඩි වෙන්නේ. අස්මිමානේ වඩලා තියෙන එක මගේ දැනුම මමයි දැක්කේ මගේ නහය වන් නහය දකුණු නහය කියලා මේක ආස්වාස ප්‍රස්වාස දෙක මේක පණ කියලා මේක සම්පූර්ණ සාමාන්‍ය ලක්ෂණ වලින් පොඟවලා ආලවට්ටම් කරලා ඇඳුම් අඳලා තියාගෙන ඒ ඇඳුම් සේරම ගලකලා හෙළු ඇල්ලෙන් පේනකොට මේක උණුසුම් ගතිය සීතල ගතියක් කියලා. තද ගතියක් මෙලෙක තියෙන එක අල්ලගන්න බෑනේ. මගේ කියා ගන්න බෑ. ඉතින් එතකොට භාවනාවත් අතාරින්. මේක සතිය කියලා පිළිගන්න කැමතිත් නෑ. මේ දේ කියන්න ඕනේ, මේ දේ තව බලන්න ඕනේ, මේ දේ තමයි මම හිතට ගන්න ඕනේ, මේක තමයි ධර්ම ඕජාව කියන්නේ. මේ තමයි ධර්මයට හැරෙන තැන. ඒ කියන්නේ සාභාවික අපි කියන සාම මේ සම්මුති ලක්ෂණයේ ඉඳලා සම්මුතියේ ඉඳලා පරමාර්ථයට යන තැන කියන එක තේරුම් ගන්න එක ආනිසංශයක්. ඒ නිසා සරුවචනසේ සඳහන් කරනවා ච හිබික්කවේ ආනිසංශේ සමන්නාගතෝ අලමේව බික්කු මෙන්න මේ ආනිසංශයෙන් යුක්ත භික්ෂුව පමණක් සුදුස්සෙක් වෙනව සබ්බ සංකාරයේසු අනෝදින් කරිත්වා අනිත්‍ය සංඥා උපට්ඨ වේ. සියලු සංස්කාරයන් વિશેයි මායින් නොකරගෙන මේකට විතරක් නෙමෙයි මූල කර්මස්ථානට සාපේක්ෂව නෙමෙයි සියලු සංස්කාරයන් කෙරෙහි එකටවත් මායින් කරන්නට සීමා කරන්නට සියල්ල කෙරෙහි අනිත්‍ය සංඥා වඩන්න මෙන්න මේ අරමුණක් දිහා බොහෝ වෙලා බලනකොට ඒකේ ඇති වෙන මේ වෙනස මේ සම්මුතියේ බිඳගෙන ඒක ඇතුලේ තියෙන උණුසුම් ගති කම්පන ගති චංචල ගති වැටහෙන එක වචනෙට නගා ගන්න පුළුවන්කම කියලා කියන්නේ හොඳ විද්‍යාඥයෙක් මේකටයි විද්‍යාව කියලා කියන්නේ. මම මේ මාගේ හැඟීමකින් තොරව පරිේශනාකාරය කරන පරිේශනක් වගේ තමන්ගේම හුස්ම තමන්ගේම සතිය අර්ථ වැඩ කරන එක මගේ දාස්පු දකුණු නාස්පුඩියේ අදීගෙන දිගට ගිය ප්‍රිය හොඳ ළඟ හුස්ම කියප එක මට වැටුනේ පිරිමැදීමක් තද ගතියක් සිසිල් ගතියක් කියන්නේ ගියාම අනුන්ගේ දෙයක් බවට පත් වෙනවා පොදු දෙයක් බවට පත් වෙනවා මම මාගේ හැඟීම මේ මාන මේ අස්මිමානේ බොඳ වෙන්න පටන් ගන්නවා. සීමාවල් නැති වෙනවා. මේ ඇතුල්වීම පිටවීමේදීද ඇතුල්වීමේදීද ඇතුල් වෙන්නේ කොහොඳද? ඇතිලෙන්නේ නැතුව යන්නේ කොහොඳද? උණුසුම හොඳද? සිසිලස හොඳද? එහෙම නැත්නම් චංචල කම්පන ගති පෙන්න්නේ කොහොඳද? ඒවා නැති වෙන්නේ කොහොඳද කියලා කිසියම් මෙතෙක් කල් තිබුණු කිසියම් මිනුම් දණ්ඩක් පාවිච්චි කරගන්න බැරි තත්ත්වයටපත් වෙන නිසායි අස්මිමානේ බංකොලොත් වෙන්නේ. පුපුරු ගන්න. පැල ඉරියන්නේ, හුලං ඉරියන්නේ. අන්නේ හුලං ඉරියනකොටම යෝගාවචරය නැවතත් හයියෙන් හුස්මක් අරගෙන අර සම්මුතියට හිත තියන්න හදනවා. අර දන්න දීගේ හොඳයි නොදන්න නොදන්න දීකට වැඩිය දන්න කණවැන්දුම හොඳයි කියලා වගේ මෙන්න මේ නිත්‍ය සංඥා මෙතන වැඩ කරන හැටි අල්ලගත්තයි කියලා කියන්නේ කාගවත් පිළිසරණක් නැතුව සිදුවෙන දෙයක්. බොහෝ බනහලා. බොහෝ නැවත සල්පනා කරලා. නැවත නැවතත් ඒක අස්පනා අපිට භාවනා සිදුවේදී මේක තමයි භාවනාව කියන්නේ. මට මේ සංසාරෙ මෙතෙක් කල් වුණ අනේ මේක භාවනා බව දන්නේ නැහැනේ මේක කියන්න ඕනේ දන්නේ නැහැනේ මම දකින්න ඕනේ හුස්ම තමයි නමුත් හුස්ම හරහා මම ධාතු මනසකාරට යන්න ඕනේ ධාතු මනසකාරෙ මෙච්චර මුර ගාලා මෙච්චර ගොජ දමමින් මතුවෙනකොට ඇයි මම පසකරන්නේ ඇයි මම මේක බලන්නේ නැත්තේ දහසකුත් නැයි ඇයි මම මේක බලන්නේ නැත්තේ සාදරව ඇයි මම මේක බලන්නේ නැත්තේ ඉබිලා කියන කාරණා බැලුවොත් ඒකට දෙවැන්නේක් සම්බන්ධ නැහැ කිසිම අඩුවකුත් නැහැ. නමුත් වෙන්නේ නැහැ. මොකද හේතුව නිත්‍ය සංඥාව නිසා මේ අස්මිමානී නිසා. එimhe බලනකොටම බලන්නගේ තියෙන අනන්‍යතාවය දී වෙලා. ඉතින් ඒක කැප කරන්න කැමති නැහැ. ඒක නිසා ඒ දන්න කන වැන්දුම හොඳයි. ආයතරයක් හයියෙන් හුස්මක් අරගෙන බලන්න නැත්නම් ඇස් දෙක අරලා බලනවා. මේ නැති වේගන යනකොට මගේ ඇඟත් නැති වෙලාද එහෙම නැත්නම් ඇඟ පුරා කුඹි දුවන්න වගේ දැනෙනවා. එහෙම නැත්නම් වැන වෙනවා වගේ දැනෙනවා. කඳ බර වෙනවා තේරෙනවා. ආලෝක පහළ වෙනවා. බය ඇති වෙනවා. নানা ආකාර වැස්සකට ඉස්සලා ඇති වෙන අකුණු විදුලි කොටන්නා වාගේ කම්පන චංචල එනවා. ඒ ශේරගෙම කරන්නේ මේ සත්‍යය. එහෙම නැත්නම් මේ සම්මුති සත්‍ය හරහා ගිහිල්ලා පළවෙනියෙන්ම පරමාර්ථ සත්‍යයට ගොඩ වෙනකොට අස්මිමානයේ කලබල වෙනවා. අස්මිමානයේ නැවතත් ස්ථාවර කරගන්න තමයි යෝක ඇස් දෙක අරලා හරි බලන්න කියන්නේ. අයියෙන් හුස්මක් අරගෙන ඇති කමන්නේ අර සම්මුතිය පිහිටවා ගන්න කියලා කියනවා. සම්මුතිය හරහා මතු කරගෙන පොළොව පලාගෙන බිම්මලක් එනවා වගේ පොළොව පලාගෙන දෙපෙත්ත මතු වෙනවා වගේ එනකොට අපිට ඒක පේන්නේ අස්විමානයේට බංකොලොත් වීමක් වශයෙන් පැලිරියාමක් වශයෙන්. ඉතින් මෙතන තමයි පළවෙනි මානසංශයේ සරුවත්තනස පෙන්වන්නේ ඒ නිසා යම් කිසි කෙනෙකුට සබ්බ සංඛාරයේච මේ අනවට්ඨිතෝ කායිසන්ති සියලු සංස්කාරයන් මේ මූල කර්මස්ථානේ ගන්න අමූල කර්මස්ථානේ පේන. කොයි එක ගත්තත් උත්තරයි ඉවසිල්ලක් ඉස්පාසුවක් නැතුව නිතරම මේ ගෙවිමින් පවතිනවා කියන එක පිළිගන්න එක පවා. ඒක කියන තීරණ පරිඥා කියලා මහා ලොකු දෙයක්. අන්න ඒක තියෙන කෙනාට විතරක් මේ මූල කර්මස්ථානේ මේ විදිහට බලා හිටියොත් ඒක ජරා දිරාවට යනවා. අර ඉස්සර නුවර පෙර දින බස් ස්ටෑන්ඩ් එකේ හිඟන මිනිස්සෙක් හිටිය හැමදාම ඒ මිනිස්සයා ඇත්ත එක හොඳට පේනවා. ඒ උනාට පොට් එක වගේ තමයි පෙනීන්නේ. ඉතින් ඇවිල්ලා හොඳට බුලත් ටිකක් කාලා ඇවිල්ලා අතේ කාසි ටිකක් තියාගෙන ඒක හොල්ල හොල්ලා ගලක්නම් පිපෙති පුපුරති දිරායති මලක්නම් හැලෙති පෙති හැලෙති පුති පර වේලායති ගලක්න ගඟක්නම් ගලති මුහුදට ගලායති කියලා හැමදාම කවියක් කියනවා මේ බලන බලන දේ කොයි එකක් මේක දිරමින් පවතින කියලා අනේ මට සත්‍යයක් දෙන්න කියන ඊට පස්සේ. ඒක තමයි ආයේ ගාතාව. ඒක තමයි යාගේ ඒ කවුද කියලා දීලා තියෙනවා. ගලක් නම් පුපුරති, පැලෙති, තිරායති, මලක් නම් පිටිහැලෙති, මල් පල වෙලා යති, ගඟක් නම් ගලෙති මුහුදට ගලා යති. තවත් ඔකට පදයක් තියෙනවා. අනේ මටත් මටත් සතයක් දෙන්න. ඒකලට තියෙන සතේ මෙහෙම ඇඟිලි හොල්ලනවා. ඉතින් ඔය සෙල්ලම දකින්නකොට තමයි අපි අකමැති. ඕක උිටදී බොහෝම විචිත්‍රව බලහින මූල කර්මස්ථානයේ ආස්වාසයේ පුපුරන කම්පන චංචල ගති, කුණුසුන් සිසිල් ගති, ඒ එනකොටම අරමුණේ දෙදරා යamak සිද්ධ වෙනවා. අරමුණ කියලා කියන්නේ එකම දේ නැවත බලන්න පුළුවන් වෙනකොට තමයි අරමුණු කරන්න පුළුවන් වෙන්නේ. ඒකට කියනවා අරමුණු සංඥාව කියලා. ආරම්භන ඝණය කියලා. අරමුණු කරන්නවත් බෑ මේ බලලා ඊගාසරේ බලනකොට එක තැනක උණුසුම් ගති තියෙනවා ඊගා චිත්තක්ෂණේ සිසිල් ගති. ඊගා චිත්තක්ෂණේ චලන ගති. කම්පන ගති. මේ එකම අරමුණේ කොටිම කියනනම් ආශ්වාසයේ ආරම්භයේ විරිසිතුව බණකට ආරම්භයේ ඇතුළම ආශ්වාසයේ ආරම්භය කියන මුල කියන එක ඇතුළතම ධාතු ලක්ෂණ රාශියක් එකට එකක් පරයක්. මතුවෙන්න හදනකොට අපිට ඕන වෙලා තියෙන්නේ මට ඕන කරන අරමුණේ මුල බලන්න මේ මොනවද මේ මේ උණුසුම් සිසිල් ගතිය කම්පන චංචල ගතිය මේවා එකක්වත් නැහනේ අරමුණට සම්බන්ධකම. කියලා ඒ පේන ධාතු ගුණ ප්‍රතික්ෂේප කරලා අරමුණේ මුල පේන්නේ නැහැ මට. මගේ භාවනාව වැරදිලා වෙන්නේ කියලා අර ආයෙත් පෙන්වන්න ආදන પરමාර්ථ ධර්ම පැත්තකට දාලා සම්මුතිය ඇති කරන තමයි ඇද්ද කරලා හයියෙන් හුස්මක් අරගෙන බලනවා අරමුණේ මට මුල බලන්න ඉපා පේන්නේ මුල තියෙන්නේ ওই ටික තමයි. සරුවචන සිටිවේ දෙතිස්මා කුටුපේ බලනකොට ගෝණියක් අගමුල නැති මල්ලක් ඇතුළට මුං, හාල්, වී, සාලි ආදී දේවල් දාලා ඒක දිගහැරලා බලන මිනිස්සෙක් මේ මල්ල ඇතුලේ මල්ල කියලා පෙනුනට මල්ල ඇතුලේ තියෙන්නේ මේ දෙතිසක් වූ ඇට જાති කියලා බලනවා වගේ දෙතිස් කුණ පෙපේ. එතකොට සුන්දරත්වේ ලාලිත්වේ ස්ත්‍රී පුරුෂත්වේ නැහැ. කුණු වෙලා පේ. ඒ වගේ තමයි ධාතු මානසිකාරයේ පේනකොටම අට්ටි ඉමස්මින් කායේ කේසාලෝමානකා දන්තා කිව්වා වගේ අර ආස්වාසේ නම් අපි දන්නා වූ සංකල්පයේ තුල තියෙන්නේ උණුසුම් ගති සිසිල් ගති කම්පන ගති චංචල ගති කියලා කියනකොට ඒව අතෝරක් නැතුව ලැජ්ජාවක් නැතුව උණුසුම් ගතිය තුර සිසිල් ගතිය පහළ වෙනවා බර ගතිය තුර හැල්ලු ගතිය පහළ වෙනවා කම්පන ගතිය තුර නිචල ගතිය පහළ වෙනවා මේක දරා ගන්න බෑ ඉතින් අපි අහනවා මේ දෙකම තේරුම් අරගෙන එක හිතකින් කොහොම දරා ගන්නද මට කිව්වේ අරමුණ බලන්න කියලා මුල බලන්න කියලා මුල බලනකොට ඒක ඇතුලේ පේන්නේ මේ විස්තරය. ඉතින් අර විස්තර වැරදිලයි කියලා හිතලා අර අරමුණේ මුල ගන්න ආය ආස්වාද ප්‍රසාර කරන නැත්නම් සැක උපදවන නැත්නම් නැගිටලා යන. අන්න එහෙම වෙන්නේ නැති ඒ මට්ටම පැනපු කෙනා කවදා හෝ මේ විදියට ප්‍රමාණාත්මක සිනිදු වීමක් නෙවෙයි ප්‍රමාණාත්මක සියුම් භාවයක් නෙවෙයි ගුණාත්මක සියුම් භාවය එනකොට අතෝරක් නතු හෙළවෙමින් චංචල වෙමින් පවතින මේක තියෙන්නේ කියලා. ඒක දැකගෙන ඒක මේ වෙනකොට ඉස්තාවර කරගත්ත කෙනෙක් නම් ඒ කියන්නේ අනිත්‍ය සංඥා වෙලා කොච්චර කොච්චර තමමින් අපට හතුරු කරුවත් එහෙම නැත්නම් බාධා කරුවත් අපි නිත්‍ය සංඥාට මතුවෙන්න ඉඩ දීමේ ආනිසංසය දන්න කෙනා විතරක් අනිත්‍ය සංඥාව වඩලා සියලු සංස්කාරයන් විසී අනිත්‍ය සංඥාව වඩන්න වටිනවා. එයාට විතරයි ඒ ඊගා පරීක්ෂණයට යන්න පුළුවන් වෙන්නේ කියලා සරුවත්යන් සඳහන් කරනවා. ඊගාට සබ්බ ලෝකේච මේ මනෝ නාබිරමිස්තති. යම් විදියකට ඒ විදියට අරමුණ සියුම් වේගන යනකොට සියුම් වෙලා සියුම් වෙලා ඒ සතිය යම් ප්‍රමාණයකදී ඒ ප්‍රමාණය දරා ගන්න බැරි වෙච්ච ගමන් අපිට අරමුණේ ලුහුටලා යන ගතියක් එනවා. මේ සියලු ලෝකේ නෑදෑයන් සාවස්තු අමතක කළා ඔන්න ඇවිල්ලා භාවනා. භාවනා කරන්න ඇවිල්ලා තියලා රූප වෙන්නව සත්ත්ව පේනව අමතක කළා කය නඩත්තු අමතක කළා ඔක්කොම වාංගු කරගත්තා මූල කර්මත්තාන. දැන් මූල කර්මත්තාන ගෙවුණා. ගෙවුනට පස්සේ ඒකෙන් ලුහුටලා වැටෙන්නේ මේ ලෝකේ තැනකට නෙමෙයි. ලෝකේ නැති තැනකට. එතෙන්දි දාඩිය දාන. එතෙන්දි සහලවන. එතෙන්දි බය ඇති වෙනවා. මම අතරන අතරමං වුණාද අසරණ වුණාද හරියට මහමෝද මන පුංචි බෝට්ටුවක් ගිහිලා ගොඩබිම පේන හරියෙන් මැදට ගියා වගේ. කාන්තාරේ වැලි කාන්තාරේ වාලුකා කාන්තාරේක පිසාච ප්‍රේතයන් අතර ඉන්නකොට තෙරක් පේන්නේ නැති තැනක උතුරු දකුණු හොයාගන්න බැරි වුණා වගේ. හද්දා කැලේ මැදකට ගිහිල්ලා දිශා මාරු වෙලක් පෑගුණා වගේ. යෝගාවචරයට මොනවත් නැති වෙනවා. අන්නේ වෙලාදී කොහෙන් හරි කමක් නැහැ. අර පරණ හිටපු ලෝකයේ සංඥාවක් ඇති කරගන්න කූඩුවට අලුතින් දාපු කුරුල්ලෙක් වගේ කඩාගෙන යන්න හදනවා හිත. අර පුරුදු අස්මිමානයට යන්න හදනවා. දැන් මේ සියලු ලෝකයේ අනබිරතිය. මේ සියල්ලම නැති කරන්න මම මූල කර්මස්තන ගත්තා. ඒකත් දැන් ගෙවා ගත්තා. අනේ මුළු ලෝකෙම මම චිත්තක්ෂණයකට මිදුණා නේද කියන විමුක්ති සංඥා වෙනුවට අනේ මුළු ලෝකෙම මට නැති වුණා නේද මට මතකවත් නැති වුණා නේද කියා ගන්නවත් බැරි තැනකට ගියා නේද නිින්ද ගියාද මට කියලා අතරමං වෙන්නේ කරකොලත ඇරියා වගේ හිටින්න උතුරු දකුණු මාර්ගන තත්ත්වයට එන්නේ මේ ලෝකේ අබිරත සංඥා කියනොත් තමයි අනබිරත සංඥා කියන්නේ ඔක එකක් වෙලා දෙකක් වෙලා තුනක් වෙලා හතරක් වෙලා තේරුම් ගන්න ඕනේ මේ කායානුපස්සනාවේ කාය සංස්කාර සංසිඳීමේ පළවෙනි අවස්ථාව විතරයි එතනදිත් මේ ලෝකෙන් සම්පූර්ණයෙන්ම දුරින් දුරවන් වීමක් සිදු වෙනවා වගේ පේන. වගේ පේන. එතෙන්දිත් බයයි. මේ සාධාරණයි. මේ බය වෙන එක සාධාරණයි. මොකද මෙතෙක් කල කිරුවේම රක්ෂණ සංස්ථාවේ රක්ෂණ පොලිසියක් අරගෙන බැංකුවේ පල්ලි දාලා ඒ පවුල කැටේ ඉහිරෙයි කියලා වෙලා කෑණියක් කරන දරුවෝ ඇති කරන වස්තු භෝග ඔක්කොම බුදලට ලියාගෙන හදාගෙන ආපු මිනිස්සයාට මේ සේරම පැත්තකට දාන්න උනායි කියලා කියන්නේ ලොකුම ලොකු බංකොලොත් භාවයක්. නමුත් මේ බුද්ධ ආගමේ තියෙනවා පොඩි මෙවට ලෞකික උපමා නිකන් සීමා නිකන් කියනවා ඉස්සර මිනිස්සයෝ අනුරාධපුරේ යනවා. අපේ පැත්තේ ඉඳලා අනුරාධපුරේ යනවා කරත්ත බැඳගෙන තමයි යන්නේ. යනකොට බූදලේ දරුවන්ට ලියලා දීලාලු යන්නේ. ශිරීපාදේ යනකොටත් දරුවන්ට බූදලේ ලියලා දීලා යන්නේ එයින් දන්නේ. ඒ තරම්ම ශද්ධාවක් තියෙනවා. මේ ඇත් දෙක මොකටද ඉඳලා තුවන්ලිසෑව දැකපු නැති. මොකටද මේ නලල තියාගෙන සිටිපාද පත්මිත ගහක් නැති. ඉතින් ඒක සඳහා බුදලේ අතයි. දරුවන්ට කියලා යනවා එන්නම් කියලා නෙමෙයි යන්නේ යන්නම් කියලා යන්නේ. අන්න ඒ වගේ යෝගාවචරයත් භාවනා පටන් ගන්නකොටම මේ කය පිළිබඳව සහ ජීවිතය පිළිබඳ ආසාව අතහැරලා මන්ට මේ විදිහට අරමුණ ගෙවිගෙන යනවා දකින්න නම් සීබුද්ධියෙන් යුක්තව මේ සියලු ලෝකයේ විශේෂයි අනබිරත සංඥාව. අබිරත සංඥාවනේ අනේ එතෙන්ට මම යන්නේ ඔන්න ඔය පළච්චාවයි කියලා. ඒ හැඟීම ගන්නවයි කියන එක අමානුෂිකයි. ඒක ගඟ දිගේ ඉහළට පීනීලා. ඒක අගය කරපු කෙනා මේ වෙනකොටමත් අගය කරලා ඒක ආනිසංශය භාවනාවේ තේරවාද භාවනාවේ විපස්සනා ආනිසංශයක් වශයෙන් සලකපු කෙනාට අරමුණ මේ විදියට ගෙවිලා ගිහිල්ලා අරමුණ මතින් වාංගු කර මුළු ලෝකෙම අල්ල විසිකොල දාලා අරමුණත් ගෙවලා දාලා මට මෙතෙන්ට යන්න පුළුවන් අනේ හොඳයි කියන කෙනාට පමණක් අරමුණ විතරක් නෙමෙයි අරමුණට බාධා කරන ද්විතීයි අරමුණුත් ඔය කියන වස්තු පරිවර්තයත් ඔය කියන නැති පරිවර්තයත් අපිට මේ පිටින් මුළු ලෝකෙම සියල්ලම අනිත්‍යයි කියලා සියලු ලෝකෙහි සියලු සංස්කාර ධර්මයන් කෙරෙහි අනිත්‍ය පතරවන්ට සුදුස්සෙක් වෙනවා. ඒකේ පළවෙනිම හැල හැප්පිල තමයි ගස්සල ඇරිල තමයි අර මූල කර්මස්ථානයේ ගෙවි යන වෙලාවදී. ගෙවි යනවා කියනකොට සමහරු හුස්ම නොදැනී යාම කියලා හිතනවා. නමුත් මේකේ දෙපැත්තක් තියෙනවා. හුස්ම තියෙනවා. ඒක වැටෙන්නේ හුදු කම්පනයක් විදිහට. ඇතුළීමේදී පිටවීමේදී දෙකේම එකම කම්පනය නිසා ඇතුළීමක් පිටවීමක් නැහැ කියලා තමයි අපි හිත කියවා. නැත්තම් ඇත්තට මැරෙන්න. මැරෙන්නේ. හුස්ම තියෙනවා අර පරණ ඩෙන්ටි කාඩ් එක නැති වෙනවා. එතකොට අඳුර ගන්න බැරි වෙනවා. වෙන්නේ පරිණාමයක් පමණයි. පිම්බීම හැකිලිම කරන එකනාගෙත් පිම්බීම හැකිලිමේ කම්පන චංචල පවතිනවා. නමුත් පිම්බෙන වරුව සහ පළුව සහ හැකිලෙන් පළුව වෙන් කර ගන්න බැරි නිසා අපේ හිත සම්පූර්ණ කැඳ ඇහැලිය වගේ පිම්බීම හැකිලිම නෑ කියන පෙළඹෙනවා. ආන්නේ ඒ தත්වෙට යනකොට මේ අවුලක් වෙනවා නෙවෙයි මේ ඇති හැටිය පෙනීමක් මේ පේන්නේ. සම්මුතිය බිඳගෙන පරමාර්ථය පැත්තට යන්න හදන්නේ සාමාන්‍යයෙන් කියන්නේ විවසනා භාවනා විශේෂයෙන් මහසි භාවනා කරන ජීවිනා ස්වභාවික ලක්ෂණ එකිනෙකට උරුම වූ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ ගෙවාගෙන සියල්ලටම පොදු නිතරම අතෝරක් නොතබා ඇතිවීමින් නැතිවීම පවතින தത്വෙට යණ්ඩයි හදා. ඉතින් ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින தত্ত্বය නම් බැලිය යුතු ස්වභාවය මොකටද එහෙනම් කල්ැතුව එක එකේ ස්වභාවික ලක්ෂණ බලන්නේ කියලා තර්කන ගන්න පුළුවන්. නමුත් එක එකේ පෞද්ගලික ලක්ෂණ බැලුවේ නැත්නම් සිහි බුද්ධියකින් මෙතෙන්ට ය아가න්න හම්බෙන්නේ තක්කු මුක්කෙන් හෙලකින් පල්ලට අදගෙන වටනවා වගේ ඔළුව පල්ලයට කඳ උඩට තියාගෙන මෙතෙන්ට වැටේ. වැටෙනකොට මේ උතුරු දකුණ මාර්ගය. තමන් ඉන්න තන අමතක වෙනවා. අන්න ඒක නොවීම පිණිසයි කියන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කර දකින්න පුළුවන් වෙලාවේදී හොඳටම ලකුණු ගන්න. ඒකල ආස්වාසෙන් ආස්වාසයට වෙනස් වෙන ලකුණු බලන්න. බලමින් බලමින් බලමින් මෙතෙන් ක්‍රමයෙන් යන හැටි දැකලා මෙතෙන්ද එන්න ඕනකම නිසයි. දැක දැක දන දන එන්න ඕනකම නිසයි. අත්වල කඩා ගන්න නැතුව එන්න ඕනකම නිසයි. පේන පේන ස්වභාවික ලක්ෂණ පුළුවන් තරම් තහවුරු කරන්න කියන්නේ. එතකොට ස්වභාවික ලක්ෂණ ගෙවම් කරලා හැම උණුසුමක්ම සිසිලසක්ම, පද ගතියක්ම, මෙලෙක් ගතියක්ම, කම්පන ගතියක්ම, චංචල ගතියක්ම ගලන ගතියක්ම වැగిරෙන ගතියක්ම ඇචීමින් නැචීමින් අතෝරක් නොතබ වෙහෙස නොබල සැලමින් පවතිනවා කියන පොදු ලකුණට යන්න පුළුවන් එතකොට ඒක සෞඛ්‍ය සම්පන්න මාරු වීමක් වෙනවා අභාග්‍යයක්වත් හෙලපල්ලකින් ඇතිවෙන වැටීමක් නෙවෙයි මෙන්න මේ දේ මේ එලිපත්ත පණින එක මල පන්නන එක ස්වභාවික ලක්ෂණ ඉඳලා සාන්තති ලක්ෂණයට පණින එක විතරමයි යෝගාචරය දත යුත්තේ ඉන් එහාට සේරම ඉබේ සිද්ධ වෙන්නේ. තහන ලේසිය සඳහා එහෙම කියන්න පුළුවන්. යෝගාචරය නිසා සාම පෞද්ගලික ලක්ෂණ බලනකොට විද්‍යාගාරයක භෞතික විද්‍යාඥයෙක් යමක දිග පරල විශිෂ්ට ගුරුත්වයේ ඝනත්වයේ පාට සේරම ලකුණු ගන්නවා වගේ. මූල කර්මත්තනේ හැකිතාක් දුරට ඒ ඝන තියෙන සේරම මාන ටික ගන්නවා. ඉක්මනටම මාන සියල්ලම ගත්තොත් ඒවා බොහොම ශීක්‍රයෙන් වෙනස් පාටපත් වෙන බව වැඩි මාන ප්‍රමාණයක් දක්ව එකන වැඩි ශීක්‍රතාවයකින් අරමුණේ විපරිණාමය දක ගන්නවා සන්තතියක් සියලු දෙයක්ම ඇති වෙමින් නැති වෙන උණුසුම් ගතියත් ඇති වෙනව නැති වෙන ශීශිලත් ඇති වෙනව නැති වෙන පැකිලෙන ගතියත් ඇති වෙනව නැති වෙන පිටිකොන ගතියත් ඇති වෙනව නැති වෙන කියලා පෞද්ගලික ලක්ෂණේ ඉඳලා පච්චත්ත ලක්ෂණේ ඉඳලා ස්වභාවික ලක්ෂණේ ඉඳලා සාන්තතිය පැවැත්ම ගලණයක් වඩටපත් වෙන තැන තමයි මේ අස්මිමානේ පුපුරු ගහන පැලිරි යන හුලංගිරි යන පළවෙනිම තැන. මේක සිද්ධ වෙන්නේ විපස්සනාවේ පමණයි. මේක කවදාකවත් සීල ශික්ෂාවදී වෙන්නේ නැහැ. සමාධි ශික්ෂාවදී වෙන්නේ නැහැ. දෙන්නේගේ එක වගේ වෙන්නේ නැහැ. කවදාකවත් ගුරුවරයෙකුට ශිෂ්‍යෙකුට දෙන්න බෑ. කවදාකවත් ආශිර්වාදකින් ගන්න බෑ. කවදාකවත් පොතේ ධර්මයෙන් ගන්න බෑ. කවදාකවත් වෙච්ච දෙයක් පිළිබඳ අවබෝධය ගන්න බෑ වෙද්දි අස්පනා අපිට ලේ පිට දකින්න මේක තමයි යෝගාවචරයේ තියෙන ඒ වීර ගතිය ඒ දේ වෙනකොට ඈතම ඈත නොබලා කෙලින්ම මේක දිහා බලලා මේ තිබුණු දෙයමයි විපරිණාමයකටපත් වෙනවා නিত্য භාවයේ කැඩිලා යනවා රූපාන්තරණයකටපත් වෙනවා වෙනත් රූප ධාවියක් බවටපත් වෙනවා සදාකාලික කියලා දෙයක් ඇත්තේ නැහැ ක්ෂණ භංගුර භාවයක් තමයි තියෙන්නේ කියලා මේ සෑම දෙයකම තියෙන ඒ බින්දෙන සුළු ගතිය ඒක චිත්තක්ෂණ දැක්කට පස්සේ ඒ පුද්ගලයා අර සංසාරෙ මෙතෙක් අපේ 100ට බස්සලා තිබ්බ 99ක් බල බලකාරයන් විසින් 100ට බස්සලා තිබුණ නිත්‍ය සංඥාව බිඳගෙන අනිත්‍ය සංඥාව විශ්ෝෂණ වෙලා මේ සදාකාලිතව මමෙක් ඉන්න මම සංසාරයෙන් සංසාරට යනවා මම ස්ත්‍රී මම පුරුෂ මම දක්ෂයෙක් මම ලස්සන කෙනෙක් මම අසවල් වර්ණයි අසවල් ආහාරයි කියලා තියාගෙන ආපු මේ සබම්බෝලේ මේ හීන ලෝකය කාටත් නොකිය හීන් නුලෙන් පැලන. හිතින් බැරුව යන. ඒක තමයි අපිට මේ දරන්න බැරිදී. ආනේ අස්මිමානයේ පිළිබඳේ හැඟීමේ යුක්තව මේ පරිණාමයේ ඇති වෙනකොට ඒ පරිණාමයට ගැළපෙන තාරිත සද්ධාව පවත්වන්නේ ගැළපෙන තාලට වීරිය දෙන එක, ගැළපෙන තාලෙට සතිය, අඛණ්ඩ නොසලෙන සතිය, සුපතිත්ථිත සතිය පවත්වනවා කියන එක. මෙච්චර හැලහොල්මන් මැත්තේ සමාධියක් තියාගෙන ඉන්නවා කියන එක. මේකයි ප්‍රඥාව කියලා තේරුම් ගන්නවා කියන එක අපි දන්න භෞතික දැනුමට වැඩිය වෙනස්. ලෝකායත දැනුම අපි තුන ප්‍රඥාව කියලා වෙන මොකද්ද කියනවා. ඒ ප්‍රඥාවට අරව අහු වෙනවා කියලා. මේකේ තියෙන ප්‍රඥාවත් අනිත්‍යයි. මේ ප්‍රඥාව කියලා කියන්නේ උණුසුම් කමෙන් සිසිල් කම වෙන් කර දන ගන්න ගතිය. ඒකත් අනිත්‍යයි. එහෙම නැත්නම් ඒ සඳහා පවත්වන සතිය සමාධිය අපි හිතන්නේ එක එල්ලේ පවතින අරමුණක් දිහා එක එල්ලේ බලා සිටීම සමාධිය. මෙතන අරමුණ සුණු සුණු වෙලා තුතුකට තුත් සුන්නත් දූලි වෙලා හැඳි ගෑවිලා ගිහලා. ඒකෙදි මොකද්ද අමානුෂික සමාධියක් කියන්නේ. සතියත් සම්පූර්ණ අභියෝගයට ලක් වෙලා. එකම අරමුණවත් එක දිගට පේන්නේ. කොයි අරමුණාවත් ඒක පේන්න තියෙන්නේ මේ ධාතු මනස්කාරය පමණයි. ඒ මන්දිවට මූල කර්මස්ථාන මත කරත් ඒකෙත් එච්චරයි. ඒත් මේ සතිය අතනෑර නොසලී සති බලයක් බාටපත්. මෙතෙන්දී අවශ්‍ය කරන වීරියක් ඒ වීරිය වීරත්වයකට මාරු වෙන තැන. සියල්ල යුද බිමේ පරදින. තමන්ගේ පක්ෂේ සේරම පරදින. නමුත් මේ සෙබලා විතරක් තේරුම් ගන්නවා නෑ මම අවසාන ලේ බින්දුව දක්වා මට දණින් වැටිලා පිට ජීවත් වෙනට හොඳයි යුද බිමේ හිටගෙන මම මැරෙනවා ඕනේ නෑ මට මේකෙන් පරදිලා ජීවිතයක් කියලා අවසාන ලේ බින්දුව දක්වා සටන් කරන්න වීරියක් වෙනවා එතකොට එනව සද්ධාාවක් අනේ කිසිම ගුරුවරයෙක් නැතුව කිසිම ශිවපසදායකෙක් නැතුව හිතට හිතට වහලක් නැතුව සරුවචනාංශේ මේ වැඩේ කරනකොට මොන වගේ සද්ධාාවක් තියෙනවද දැන් මට මේ කන්න බොන්න දෙන්න කට්ටිය ඉඳද්දි වාලයක් තියෙද්දි විවේකීව තව මාසයක් දෙකක් භාවනා කරන්න පුළුවන්කම තියෙද්දි ගුරුවරයෙක් ඉඳි ඔක්කොමත් තියෙද්දි තමයි මම මේ පස්ස වේුණාට පටන් ගන්න තියෙන්නේ. මොකද්ද මේ ශ්‍රද්ධාව ඇති වැඩි. කියලා මේ සේරම පණ ගහනවා මේ පෞද්ගලික ලක්ෂණේ ඉඳලා සන්තති ලක්ෂණයට මාරු වෙන තැන. මෙතනදී මේ පණ ගැහිල්ල සැලෙන ගති නැතුව බලහිනවයි කියලා කියන්නේ තමාගේම මෙතෙක්කල් කරඬුවක දාලා හඳුන් කරඬුව දාලා රත්තරන් කරඬුව දාලා රකපු මිනි කඩක් වගේ තියාහිටපු අශ්විමානේ පුපුරද්දි බලන්නේ විතරයි මෙතෙන්දි විදෙන සිදුවෙන දේ. හැබැයි ඒත් ගත්ත මූල කර්මස්ථාන සාපේක්ෂව පමණයි. ඊට පස්සේ මේ මූල කර්මස්ථාන සාපේක්ෂව ගත දේ අන්වේ ඥානානුකූලව, තර්ක ඥානානුකූලව, අනුකරිත ක්‍රමයේ නම් අච්චට මෙච්ච නම් මෙච්චට කොච්චරද කියලා 120යි නම් 240යි කියලා වගේ මේක මෙහෙමනම් අනිත් සියල්ලමත් මේ වාගේ කියලා ගන්න ඥාන තමයි බුදුහාම කියන්නේ වැඩි යුත්තේ අනිත්‍ය සංඥාව දිගේ. මේක අහඹයක්. මේක ඇත්තටම හැම කෙනෙක්ගෙම හැම වෙලාවෙම කිසි අතෝරක් නැතුව සිටිනවා. නමුත් ඒක අපිට දැක ගන්න බෑ. අපිට ඉන්දිය ධර්ම එකලස් වෙන්න. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා එකලස් වෙච්චාම ඒක පේනවා. ඊට පස්සේ ලুকু ප්‍රශ්න ප්‍රශ්නයක් තියෙනවා මේ පේන දේ පිළිගන්නවද? ඒක ඕජා විදිහට සලකනවාද? ඒක කමඨාන සුද්ධ කරනකොට පැහැදිලිව කියන්න පුළුවන්ද? මේකයි ඥානය කියලා පිළිගන්න පුළුවන්ද කියන එක සම්පූර්ණ දෘෂ්ටියට අයිති දෙයක්. ඒක වර්ණගනවා කියන එක ලේසි නෑ. මොකද ඒ වර්ණගිල්ල තමයි තමන්ව ප්‍රතික්ෂේපණය කරමින් නිෂේධනය කරමින් සමු අස්මිමානයේ නිෂේධනය කරමින් කරන ප්‍රකාශය. මේක එක සැරයක් වුණාට පස්සේ අපි හිතන ලොකු බිම්මක් පැන්නයි කියලා. නමුත් ඊගාව දාසේ අපි කොච්චර 199ක් නිත්‍ය සංඥාවේ ඉන්නවද? අස්විමානේ ඉන්නවද කියන අනිත් දවසේ කියලා ඒ හා සමානම සටනක් කරන්න ඕනේ. අනිත් දවසෙත් අරමුණ හරහා බලන්න. යම් ආකාරයකට මූල කර්මස්ථානයේ මේ විදිහට හරහා දැක්කාන. මූල කර්මස්ථාන විපරිණාමයටපත් වෙද්දි අතනවරින වීර්ය පැවැත්වුවාන එන වේදනත් ওই විදිහටම ඇති වෙලා යන දේවල් නැති වෙලා යන. එන සද්දත් හොඳට බලන්න හිටියොත් මූල කර්මත්තට පැත්ත කරලා සද්ද දිහා බලන්න හිටියොත් ඒක තුලක් තියෙන්නේ ඔයගේ ඇති වී නැති වෙන එක. හිතවිලි තුනක් තියෙන මේක කියලා ඇත්තටම ඇති වෙන අදිෂ්ඨාන ශක්තිය සහ චිත්ත ශක්තිය නිසා මූල කර්මත්තන බාධා කරන්න එන ඒ පුංචි පුංචි අනික් කර්මණු කෙරෙහි හරියට ලේස බීම් එකක් දාලා බලනවා වගේ එව්වට දාලා බැලුවත් එව්වත් ලං කරලා හරහා බලන්න ගත්තොත් මේ තුලත් තියෙන හතර මහා භූතයන්ගේ හොල්මන් ඇර වෙන මොනවාක්වත් නෙවෙයි කියලා මුළු රූප ලෝකෙ මේ එක මූල කර්මස්ථානයේ හරහා දැකීමේ මුළු රූප ලෝකයේ පිළිබඳව එකම පොදු නිගමනයකට එන්න පුළුවන් සබ්බේ සංඛාරා අනිච්ච යම් කිංච සමුදේ ධම්මං සබ්බන්ත නිරෝධ යම් තාක් ඇති වෙන සුළු ධර්ම තියෙනවා ඒවා නැති වෙන සුළුයි කියන එක තමයි කොණ්ඩඤ්ඤ සාංශර බණ අහනගෙන ඉන්නකොටම සිද්ධ වුනේ බුදුහාමර මේක දෙතාවර කරලා පෙන්නවා එකක් මූල කර්මස්ථාන සාපේක්ෂ කරලා බලලා අසන්නේ තියෙනා වූ ද්විතීය අරමුණු වලට සාපේක්ෂ කරලා බලලා පස්සේ සක්මනේදී ඇස් දෙක අරගෙන යනකොට එදිනදා වැඩ කරනකොට චේතනාපූර්වක සියල්ලකේ මේක දකින්න එක අනිත්‍ය සංඥා වඩන යෝගාවචර පමණක් හම් වෙන දෙවෙනි ආනිසංශය. මේ අපි කතා කරමින් ඉන්නේ අනිත්‍ය සංඥා වඩන සුදුස්සෙක් වෙන්න භාවනාදි මේක මතුවෙනකොට ඒකට සාදර වෙන එක. බය වෙලා පස්ස ගහලා ඇස් දෙක අරලා හයියෙන් හුස්ම ගන්න එක නෙවෙයි මේක ටික ටික ටික ටික හිතර වදගෙන ඉදිරියට යන්න පටන් අරගත්තාම මේක අනිවාර්යයෙන්ම ඇද්ද කරපුවාම තියෙන දේවල් වලට යන එක ඇත්තටම කියනවනම් ඉබේ සිදුවෙන දෙයක්. හැබැයි මේක හුත්තට තහවුරු වෙනවා. දුවර තහවුරු එනකොට හැමදාම හෙටත් ගිහිල්ලා බලලා අනිද්දාත් ගිහිල්ලා බලලා ඊගාදාසෙත් ගිහිල්ලා බලලා හොඳට තහවුරු වුණා නම් ඊට පස්සේ සර්වඥයන් සදා කරන සියලු සංස්කාරයන් කෙරෙහි අනිත් අනිත්‍යභාවය දාලාන්න දකින්න මෙයා සුදුස්සෙක් බවටපත් වෙනවා කියලා. ඉතින් මේ වගේ අද මම මේ හම්බෙච්ච වෙලාව අපි සාකච්ඡා කළේ දී ඇති කරුණු හයෙන් දෙකයි ඇත්තටම එකම වගේ තමයි කිට්ටුවෙන් ආසන්නෙන් යන අර්ථ ඡායාවල් වෙනසක් පමණයි තියෙන්නේ මේ හයේ. නමුත් එතන සටන් කරන කෙනෙකුට නම් මේ විවිධ පැති වලින් සටන් උපක්‍රම කියලා දීම ලොකු පලියක් අතට හම්බුනා වගේ වෙනවා. ආරක්ෂාවක් වෙනවා. ධර්ම ඥානයක් ලැබෙනවා. චින්තාමය ඥාන එහෙම නැත්නම් තර්ක ඥාන වලට උදව් වෙනවා. ඒතර කරගෙන යන මේ සටනට කවුරු හරි පිටිපස්සෙන් ඉඳලා ධෛර්යයක් දුන්නා වගේ නේද? බුදුහාමුදුර ජීවත් වෙනවා වගේ, ධර්මයේ ජීවත් වෙනවා වගේ වෙලා තමන් සංඝයා බව. සංසාර වසාලන නිත්‍ය සංඥාට විරුද්ධව හතන් කරන සෙබලෙක් බව, භික්ෂුන් වහන්සේනමක් බව, යෝගාවචරෙක් බව තේරෙන පටන් ගන්නවා. ඉතින් අද දවසට මේ කාලයේ සීමාකම නිසා අපි මෙතනින් ධර්ම දේශනාව නැවත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ කාට තියෙන ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලැබුණොත් එදාට ඒ ඉතුරු සූත්‍රයේ සඳහන් කරන විදිහට යෝගාවචරයා සිළු ලෝකයේ මගේ හිත ලෝකේ දිහාට මගේ හිත නැමී හිටින්නේ මම ලෝකේ ගැළවීමට නැගී හිටින අදහස ඒ වගේම නිවනට නැඹුරු වෙනවා මම මේ නිවන කියලා මේ සැලෙන හෙලෙන දේවල් වලට සාපේක්ෂව මෙතෙක් හිටා හිටපු නිවන වෙනුවට මොකද්ද අත්දකින්න පුළුවන් જાති නිවනක් දිහාට අදහස මාතු වෙලා ඒකට නැමෙන සුළු ගතිය එන්න පටන් අර ගන්නවා ඒ වාගේම යෝගාවචරය සංයෝජන ධර්ම කියලා කියන්නේ මොනවද? මම කොහෙද සංසාරට බැඳලා තියෙන කොක්ක මොකද්ද? ඒ කොක්ක දිගාරින්න කොහොමද කියලා දැනගන්න. ඉස්සරීතන කොක්ක පිටින් එනවායි කියලා. දැන් තේරෙනවා Taman එළියට කොක්ක දාගෙන තියෙන්නේ. ස්පර්ශක වගේ. ඒ කොක්ක දිගහැරලා තියා හිටියනම් පිටින් කොක්කුවට අහු වෙන්නේ නැති බව සංයෝජන ධර්ම ගෙවා දාන්න පුරුදු වෙනවා. අවසානයෙන් සර්වඥයන් සඳහන් කරනවා Taman ශ්‍රමණේක් බව නිතර සීවෙට පටන් ගන්න. මම භාවනා කරන කෙනෙක් බව විපස්සනා යෝගාවචරයක් බව නිතර පුහුණු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි අපිට ඒ ඉව දාන්න කෙනාට තමයි මේ නිත්‍ය සංඥාව වැඩිම සතන් උපක්‍රමයක් එහෙම නැත්නම් ශිල්ප දැක්වීම සුරල් දාලා දෙක ගන්නවා වගේ වැඩක් වටපත් වෙනවා. ඉතින් ඒ ටිකට අපි ඉඳ තියලා අද දවසට මෙතනින් ධර්ම දේශනාව නැත කරනවා මේ කොටස් තමයි කරගෙන යන භාවනාදී මේ පළවෙනි වතාවට සංයෝජ ධර්ම කඩාගෙන යන අවස්ථාව වේවා නැත්නම් මාර්ග ඥානයකට පස්සේ දෙවෙනි වතාවට කරනකොටත් නැවතත් මේකමයි කරන්න තියෙන්නේ. තුන්වෙනි වතාවටත් මේකමයි. හතරවෙනි වතාවත් මේකමයි. ඒ නිසා මේ පළවෙනි මාර්ග ඥානෙත් මේ මට්ටමට ගියාට පස්සේ කන්දක් නැගලා ඉවර ඉස්සේ හැල්මේ බැස්ම තියෙනවා. ඒක හුඟක් වෙලාට ඉබේ සිද්ධ වෙනවා. ශිල්පේ දැනගත්තොත් ඉක්මනට කරන්න පුළුවන්. දෙවෙනි මාර්ග ඥාන තුන්වෙනි මාර්ග ඥාන වලට වැඩ කරන අයටත් හතරවෙනි මාර්ග ඥානට වැඩ කරන අයටත් මේකේ ඇත්තටම 1 2 3 මාර්ග ඥාන වැඩ කර ගියම් කරපු එක්කනාට නම් මෙච්චර පල්ලෙහාට එන්න ඕනේ නැහැ කියලා මට්ටමකින්ම හිත නතර වෙන්නේ රහත් වුණාට පස්සේ කවදාකවත් ඒ උද්‍යප්පේ ඥාණයෙන් පල්ලෙහාට හිත එන්නෙම නැහැ. එන්නකොටම මේක හරහාමයි පේන්නේ කවදාකවත් ඒ සම්මුති ලෝකයේ දේවල් වලට හිත බැඳෙන්නෙම නැහැ. පේන්නෙම ඇති වෙන්න තියෙන ගතිය. නිසා කාටත් මේක පුදුමාකාර විදිහේ ධෛර්යයගෙන දෙන මූල කොටසක් භාවනාවේ අද කියන භාවනාවල ලංකාවේ තියෙන ඉතාමත්ම අඩුවෙන් සලකන උගදෙනේ කුඩාත් අල්ලගෙන යන්න පටන් ගන්නවා. අත්‍යවශ්‍යනේ භාවනාදී මේ මුලින් උඩට කඳට කොට වෙන එක තමයි. ඉතින් මේක කවදාකවත් දන්නවයි කියලා හිතන්න එපා. හැමදාම අලුත් හිතකින් බලලා මට හැමදාම නවකෙක් වාගේ පටන් ගන්නකොටම අරමුණ පෙර නොදිටුණු ආකාරයෙන් මට දැකන්න ලැබීවා කියලා අනිච්ච සංඥා මත කරගන්න ලැබීවා කියන අදහසට මේ ධර්ම කොටස එකතු වේවා. සියලු දිනාට මේ මූල අශ්මිමානීය ශක්ති ප්‍රමාණයෙන් ගෙවා දැනීමේ අදහස මේ ශක්ති නිසා පහළ වේවා කියන අදහසින් ධර්ම දේශනාව නැත කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. පිළිල තියාගම මේ පද තුන මතකද? ගලති ගාංග මුහුදට ගලාය. යටි වලක්වන්න බැරි මේ. අනේ ඒක කොල කාලක ලියලා තියෙනවා. හොඳයි එතකොට අර හොම්බේ හොම්බට දමලා ඉන්නා වගේ ඒක තේරෙනවා අර බරපතල ධර්ම කරුණු අතරේ ඉව එකක් කරනකොට තියෙනවා මේක අපිට මහා ලොකු දෙයක් නෙවෙයි මිනිස්සු අනුන්ට අනිත්‍ය සංඥාව ඇති කරන්නේ මොකද සත්‍යයක් කියලා ගන්න තමයි. අනේ මට සත්‍යයක් දෙන්න කියන ඔක්කොම කියලා බණ ටික කියලා කියනවා. අනේ මේ මොකද්ද? අනේ මේ අන්ධයාට සත්‍යයක් ලැබෙන්න. අනේ මේ අන්ධයාට සත්‍යයක් ලැබෙන්න කියලා ඒ දවස්වල ඒ කාතපද ගානේ කවිපද තුනක් මිනිහා කියනවා. හැමදාම මට හොඳට මතකයි. වස්වලට ඉන්න වෙන පැය කාලමාරේ දවස්වල වේල්ස් එක ගාව තමයි බස්වලට එක තියෙන්නේ. ඉතින් පිටපස්සේ කුණු කානුව කුණු කානුව ගාව ඉඳ තියෙන්නේ. ඉන්නකොට හොඳට මේ මනසයිලා කියන එක ඉතින් ඉස්සරහ කඩේ බෝ ගහ ගාවල පාඩලා හොඳ බුලත් ටිකක් කාලා ඊගාසට ආයත් ඇවිල්ලා අර කවියම කියනවා. ඒක නිසා තමයි අපි හිතන්නේ ඊගාට එන්නේ තිබුණ එක කියලා හිතනවා. නමුත් නෑ ඒ තිබිච්ච එක සම්පූර්ණයෙන්ම ඉවරයි. ඊගාට එතෙන්නම තව ඒ හා සමාන වැඩි වෙච්ච එකක් හෝ අඩු වෙච්ච එකක් වෙනවා. ඒතර බෙන්නේ එක වැඩි වීම පවතින එකම අඩු වීම පවතිනවා. ඒ දේ ඔක්කොම හැමෝ මේ නිකන් හරියට මේ පොතක් කරගත්තාම පොතේ නම් මේ පැත්ත නම් ඉතින් මේක එක දිගටම කොළේනේ යන්නේ. මේ පැත්ත යන දැන් මේ පොත මේ පාත් වෙමින් කියනවා කියන්නේ. මේක අයින් කරනකොට ඒ හා සමාන කොළයක් ඊගාට තියෙනවා. මෙහෙම බැලුවොත් පතුරු ගහලා බැලුවොත් ඒ කොළේ මෙතෙන්ට යනකම් දිගහැරලා තියෙනවා. නමුත් මෙහෙම තියලා බලනකොට ඒ හොඳට අත ඇදෙන ගතියක් තියෙනවා. නමුත් මේ නියපොත්තෙන් කෙරුවොත් පැතරි දෙකකින් කෙරුවොත් මේක එකට යාවක් දෙනවා. මේ පැත්ත වගේ බොහෝ වෙලාවට. හැබැයි තේරෙනවා මේක තට්ටු තට්ටු එකතුලා හැදලා දෙන එකක් කඩාගත්තට පස්සේ තනි කළු ගලයි පතුරු එකතු තියෙන ගලෙයි පතුරු එකතු වෙච්ච තියෙන ගල පතුරු ගලක් කියලා දන්නවනම් එක කොනක් කඩාගත්තට පස්සේ ආය මොනවක් කරන්න අනිත් ඒවා නිකන් සෙල්ලමට කැඩේ. අලබංගුවේ කඩදාන. මහ ගලට පොරලා ගන්න. ඉතින් අපිට ඉස්සරහම දැනගන්න මේ කවදාකවත් මේ වගේ එකක් නෙවෙයි. මේ පතුරු එක තුළ හැදිච්ච එකක් කියලා. ඊට පස්සේ කඩන්න ඕනේ නැහැ ඉතින් මේක. මෙහෙම තිබ්බම ලේසි පැක් කරන්න ලේසි. ඕන වෙනකොට කඩලා ගන්න ඉතින්. නිසා වේදනාව ඉවරනකොට ඊට පොඩ්ඩක් පොඩි හෝ ඊට පොඩ්ඩක් අඩු බොහොම සම මට්ටමේම වේදනාවක් මතුවෙනවා. ඒ මතුවෙන එකේ ඇතිවීම ඉස්සල වේදනා චිත්තක්ෂණේ මත ඇතිවීම සම්පූර්ණ ස්වාධීනයි. ඒකේ පරිණාමය ඉස්සල චිත්තක්ෂණේ ස්වාධීනයි. ඒකේ නැතිවීම ඉස්සලකේ නැතිවීම සම්පූර්ණ ස්වාධීනයි. නමුත් යාදෙන නිසා කරදර නිසා එකට එකට පේන්නේ යායන. යායට තියෙනා වගේ පේන. ඒ යායට තියෙනවා වගේ පේන එක තමයි ඝන සංඥාව කියන්නේ. ඝන සංඥාවට බයයි. එක එක කඩලා ගත්තට පස්සේ කුලපතේ කූරු මිටියම ඇල්ලුව කඩනවා. එක එක කූරු අරගත්තොත් ඒක තමයි ওই දේශනාවේ සඳහන් කරලා තින්නේ නලාකාරන්න කුංජරෝ කියලා. නලාකාරය කියලා කියන්නේ විශාල බට පඳුරක්. බට පඳුර මෙහෙම යනකොට අලියෙකුට අලියට වැඩිය ලොකුයි. හැම පැත්තටම අතු විහිදලා තින්න. නමුත් අලියා දන්නවනම් මේකේ මුලට දාලා එක බට ගහක් අදින්න අලිය හොඳ හොඳට ඉච්ච ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ යන්නත් ලේසි මුලට ආයේ එක එක ගහ ගලවලා ගලවලා දැම්මොත් නලාකාරය කියලා සමාජ කියනවා බටෝලින් හදපු ගේ කියලා. මේ බටෝලින් හදපු බට පඳුරක් ගත්තත් එක එක බට ගහ කපන්න පුළුවන් නම් යන්න බෑ ඒකයි වෙලා තියෙන්නේ. ළඟ බෑ මේ බට කස්සකින් බයක් ඇති කරනවා. ඇතුළේ හර්පේ ඉදීද පොළොංගු ඉදීද කියලා. ඔක්කොම දීදි කියලා එකක් කපාගත්තොත් අදාතප්පන් යන්නත් ලේසි. ඊට පස්සේ එදාම කපන්න බහුවෙන්නේ නැත්නම් අරක වහගන්න. ආයෙ වහගන්න. ටීක බට ගහ ගලවනකොට මොකද්ද කියන්නේ? ඒ අර තාත්තා කෙනෙක් ගොවිතැන්පත් කරලා හම්බ කරපු මිනිස්සෙක් ඒ බුදුරේ දරුවන්ට බාර දෙන වෙලාවේදී මරණ වෙලාවේදී පුතු තුන් දෙනා. ඒ තුන් දෙනාට කතා කරලා කිව්වලු මම උඹලට මේ බුදු ලීලියල් දෙන්න හදන්නේ. ගිහිල්ලා ඉලපොත් ඉලපත් කූරු මිටියක් දෙන්න කියලා. ඉතින් ගෙනාට පස්සේ කිව්වලු තුන් දෙනාට දීලා කිව්වලු කඩපිය කියලා. ඒකේ කොටක් අබ්බයි. තාත්තා හොඳට මම අයිඩිවර්සිකලෝ ධර්ම ගලවලා මට ඒක කුරක් දීපන් කියලා. ඊපස්සේ මීයා කඩලා දෙනවා. ඊට පස්සේ ගොන බල තුන් දෙනා එකට හිටියොත් කිසි කෙනෙකුට බල කඩන්න බෑ. බල වෙන් වුණොත් මේ මං වගේ මැරෙන්න හදන මිනිහට සුතුස්තල කඩලා කියලා. ඒ නිසා තුන් දෙනා එකට හිටපල්ලා එතාලට මම බුදලේ දෙනවා කියලා. ඒක තමයි බුදලේ කියන්නේ. ඉතින් ඒ වගේ තමයි සංසාර බැම්මට නම් එකතු වෙන්න කඩන්න බෑ. කඩන්න ඕනේ නම් මේක දැනගන්න එකතුවක් මෙතන තියෙන්නේ. මිතිය තිබුණාට උඹේ සත්තන් දාන්නේ බැම්ම තියෙනකන් බැම්මෙන් උඩට ගිහලා එකක් කඩලා බලන්න. ලොකු ඉරුකුරක් ඉරුකුරක් ගන්නවා කියන එක මහා මාතෘකාවක්. මේ චිත්තක්ෂණ චිත්තක්ෂණ වශයෙන් පහළ වෙන වේදනා, හිතිවිලි, ශබ්ද එකකවත් කිසි පණිවිඩයකුත් නැහැ. එල්ලෙකුත් නැහැ. අපි හිතින් ඊගාවකත් එක්ක හේතු කරගත්තාම මේක මහා මෙරට වැඩිය ලොකු ඒ හේතු කිරීම කරන්නේ හිතේ. අපේ හිතෙන් තමයි මේ වේදනාව දැන් වැඩි වුණා. ඉතින් මොකද කරන්නේ? විදහාට යන්න ඕනේ. දොස්තර කෙනෙක් හම්බ වෙන්නේ නැත්තම් මැරෙයි. අන්තභාගෙතෙයි. මම මම අමාරුවක වැටෙනවා මං කියලා ඔක්කොම පැත්තක දාලා දුවපන් අම්මා. එතකොට අර වේදනාව වැඩි කරමින් තමයි දුවන්නේ. යන යන ගාන වේදනාව වැඩි වෙනවා. ඉතින් ඒක මේ කරලා තියෙනවා බටහිර ප්‍රෙෂර් එක බලන් දෙන කට්ටියගේ පොලිමේ දොස්තර මහත්තයා හම්බෙන්න ඉන්නකම් බලහිනකොට පොලිමේ ඉන්න තාකල් ප්‍රෙෂර් එක නගිනවා. දැන් තව චුට්ටකින් දොස්තර මහත්තයා බලනවා බඩ කොට පස්සේ 240 කියයි දන්නේ 180 කියයි දන්නේ. එතන ප්‍රෙෂර් එක නගිනවා. ඉතින් දොස්තර මහත්තයා පොලිය මෙතන ප්‍රෙෂර් බලද්දී ඒකත් ගියාට පස්සේ බැලුවලු එකෙකුටත් ප්‍රෙෂර් නැහැ. පොලිය මෙතන යන කට්ටියගේ කොනක ඉඳලා බැලුවොත් ප්‍රෙෂර් එක. එතකොට දොස්තර මහත්තයා වැඩි ප්‍රෙෂර් එක බහින මොකද ගානක් ගන්නවනේ. එතකොට ප්‍රෙෂර් එක බහින. ඊට පස්සේ නැති. අර පොලිය ඉන්නකොට තමයි ප්‍රෙෂර් එක. ඒ දොස්තරගේ විදිහ. ඌට ගානක් හම්බෙලා මේගොල්ලෝ හදාගෙන ගිහලා ප්‍රෙෂර් එක දොස්තරගේ ගාන බලලා දොස්තරලා තින්ට අත්පෙදින් දාන්න ඕනේ. යාර ඇත්තටම එතෙන්ට ප්‍රෙෂර් එක නැගිනවා. ප්‍රෙෂර් එක කියන්නේ ඉතාමත්ම తాවකාලික දෙයක්. හොඳට ප්‍රෙෂර් එක තියෙනවා හයියෙන් හුස්ම ගන්න කියලා කියන එක ඉවරයි. ආයෙත් එනවා ඒක වෙනම කතාවක්. ප්‍රෙෂර් එකට බය වුණොත් මේ heart attack යනවා, කොලෙස්ටරෝල් නගිනවා, නානපු පුරනවා, හේතුම් වෙනවා. කොහොම කරත් මැරෙනවා අප්පා. ප්‍රෙෂර් එක තිබ්බත් මැරෙන්නටත් නැහැ. ඉතින් ඔය ප්‍රෙෂර් එකේම මැරෙන්නේ නැතිනම් ප්‍රෙෂර් දොස්තර ගාට යන ප්‍රෙෂර් එකටම සල්ලි ගෙවාගෙන නැහැ. මේ කරන වැඩේ නරක නෑ මං කියන්නේ නිදර්ශනයකට. පොලිමේ ඉන්න කට්ටියගේ ඒ ටෙන්ෂන් එකයි ප්‍රෙෂර් එක බලලා යන කට්ටියගේ ටෙන්ෂන් එකයි බලපුවම සම්පූර්ණ වෙනස් දෙකක් ලැබෙනවා. ඒ වගේ මේ මේ මේ බය වුණාට බය වුණොත් ඒක අපේ වාසිය ගන්න. වාසිය අරගෙන අපිව දීන දීන තත්ත්වයටපත් කරලා පරිඥාන්කේ අල්ල වීශිකල දානවා. ඒ වෙනේ පුදලා ගියා නම් වෙන තුතු හැම වෙලාවෙම නෙමෙයි මං කියන්නේ හැම පරියන්කේම නෙමෙයි වෙලාවක් එනවා හරි උඹට දුන්නා කොකාට වාරණක් කිකිටත් වාරයක් මමත් වෙලාවක අල්ලනවා කියලා ඇල්ලුල බැලුවොත් එimhe ඉරතු කුරුමිය කන්නා වගේ සුදු සුදු කාලා කඩනවා. ඒ කියන්නේ අපේ ඉන්දිය ධර්ම පෙළ ගැහිච්ච වෙලාව. ඒක උඟාක් ඔය මූල කර්මස්ථානේ ඔය මේ ස්වභාව ලක්ෂණ දැනගත්ත කෙනා පළවෙනිම ජයග්‍රහණය ලබන්නේ වේදනානුපස්සනාවයි තමයි. වේදනා විජේ. වේදනාවක් දවසක පැනගෙන ගිය දවසේ ඉතින් අනේ අම්මේ මේකට මම කොච්චර පහින්ලා තියෙන කොච්චර බයලා තියෙන කොච්චර හීන වෙලා තියෙන බාහන මන් දැස්න යන්නේ මට පැය ඉඳගෙන ඉන්න බෑ කියලා. ඒක නිකන් පේන්නේ බාහන මධ්‍යස්ථාන කියන්නේ කුරුසෙට තියලා එන ගහන තැනක්. ඊට මම පැයක් කොහොමද ඉන්නේ මේ අනිත් තේරෙන බනකොට ඔක්කොම ලබුදි. හොඳ යෝගාවචරයත් බුදි. ආපහු මිනිහට වහකන වහකන්න හිතනවා මොකද්ද මේ භාවනා මධ්‍යස්ථාන කියන්නේ එන්නේ ඉතලම පුදුම බයක් තියෙනවා. හරියට ඉද්ද ගැව්වාගේ ඉන්නවා වෙන්න ඇති කියලා. ගිහිල බලනකොට ඒ ඔය හොඳයි කියන උත්තරම භාවනා යෝගාවචරේ අල්පදායන් වගේ බුදි. එහෙම නැත්නම් ඒගොල්ලෝ විනාඩි පහකින් නැගිටලා යනවා. নানা ආකාර දේවල්. අර හුඹස් බය කඩා ගන්න එකයි. ඒක කැඩුවට පස්සේ ඉතුරු ටික අමාරු නෑ. ඒ නිසා මේ අනිත් සංඥාව ඇති වුණාට පස්සේ ලෝකෙම විහිළුවක් වඩටපත් වෙනවා. අපි මේ අනු රවට්ටන්න අනු පිනවන්ට වැඩ කරන්න ගත්තොත් තමයි මේ ගමන අමාරු. ඇත්ත දකින්න යනවනම් කොතන හිටියත් ඇත්ත ඇත්තමයි.